බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි විනේ සකස් කරන ලද පාඩම් පන්තියක් ක්‍රමයෙන් ටික ටික ඉගෙන ගනිමින් ඉන්න අවස්ථාවක්. ඒකෙදී මතක් කිරීමක් කරනවා දැන්ට අවුරුදු 2600 කට ඉස්සෙල්ලා අද වාගේ අපි වාගේ විනීය ජනතාව ගැන හිතලා ශාසනයේ වැඩ කරන පිරිස ඒ තමන් බලාපොරොත්තු වෙන ආර්ථ ඉෂ්ට කිරීම සඳහා දත යුතු ප්‍රහාණය කළ යුතු ධර්ම 10ක් තියෙනවා. බුදුහාමුදුරුව අපිට අනිත් ස්ථානිකදී දේශනා කරලා තියෙනවා දන්නවද කියලා ප්‍රශ්නයක් මතු කරනවා. කතමේ දස ධම්මා පහතබ්බා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම ධර්මසේනාධිපති ස්වාමීන් වහන්සේ මේකට උත්තරයක් දෙනවා පොදු උත්තරයක්. දසමිච්ඡත්තා. මිත්‍යාර්ථ 10ක් භාවනා කරන කෙනාට බාධා කරනවා. හැම කෙනෙක් ගාම වගේ එක තියෙනවා. අන්නේ ටික දැනගෙන එනේන වෙලාවක හඳුනා ගැනීමෙන් රෝග නිర్ణය කිරීමෙන් මේ ලෙඩේ මේ තියෙන කියලා දැන ගැනීමෙන් ඒකට වසන්න බැරි ස්ථානයක් වසන්න බැරි බවක් ඇති වෙනවා එනිසක දැන ගැනීම සඳහා ਸਰවචනාංශේ සුතමේ වශයෙන් දේශනාවක් කරලා තියෙනවා ඒ දේශනාව සුතමේ ඥානයක් වශයෙන් දැනගෙන හිටියොත් හොඳයි හැබැයි ඒ වුණාට ඒක දැන් මේ මතුවලා තියෙන එකයි කියලා එන වෙලාවේදී ඒක දැනගැනීමේ චින්තාමය ඥානයක් අවශ්‍යයි. ඊට පස්සේ තමයි දැනගත්තොත් විතරයි ඒක යාට අයින් කරගන්න පුළුවන්. නිසා ඒ අයින් කරන තැනට ඉඳි ඉස්සෙල්ලා අසුවිරු ඥාන අවශ්‍යයි. එනකොට ඒක දැනගන්න පුළුවන් චින්තාමය ශක්තියක් අවශ්‍යයි. ඉතින් ඒක ඒ වැඩෙන්නේ අවස්ථා තුනකින්. ඉතින් මේ යෙදී ගත කරන අපිට මේ තුනම වැදගත්. අසුවිරු ඥාන අවශ්‍යයි. ඒකට කියනවා බෞසුත භාවය කියලා පොතේ දැනුම කියලා. ඊට පස්සේ ඒක මතුවෙනකොට මෙන්න මේකයි දැන් මේ මතුවලා තියෙන්නේ ඒක මේ කවුරුත් කරපු දෙයක් නෙවෙයි මමත් මනාප දෙයක් නෙවෙයි නමුත් ඇවිල්ලා තියෙන්නේ මේකයි කියලා තේරුම් අරගන්න ඕනේ. ඊට පස්සේ ශිල්පීය ඥාන යොදන්න ඕනේ. ඒක ප්‍රහාණය පිනිස. ඉතින් ඒ විදිහට පෙළගස්සන ලද ඒ දස මිච්ඡත්ත අපි නිකන් සාමාන්‍ය දැනුම තියෙන කෙනෙක් බැලුවොත් බෞද්ධ ආගම පොතපත හදාරපො ආදි අෂ්ටාංග මාර්ගයේ ආර්ය පැත්තේ අංග 8ක් අපි දන්නවා. ඒකේ මිත්‍යා අංග 8 මෙතන සඳහන් වෙනවා. ආර්ය නම් සම්මානං සම්මාදිට්ඨි මෙතන මිච්ඡාදිට්ඨි වෙනවා. අතන සම්මා සංකප්ප මෙතන මිච්ඡා සංකප්ප වෙනවා. එසේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා ඒ සම්‍යක් පැත්ත මධ්‍යම ප්‍රතිපදාව යනවා මේතන උගන්වන්නේ ඒකේ අනිත් පැත්ත මිච්ඡා වාචා මිච්ඡා කමන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි ඊට පස්සේ මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්ති කියලා දෙකක් තවරකට එකතු වෙනවා ඒක දසංග සමන්නාගත මධ්‍යම ප්‍රතිපදාව කියලත් සම්‍යක් පැත්තේ සඳහන් වෙනවා මේකේ මිත්‍යා පැත්ත ඉතින් ඒ නිසා දැන් අපි මේ මේ වැඩමුළුවට අපි ඉදිරිපත් කරගත්තේ මිච්ඡා වායාම කියන එකයි වැරදි ව්‍යායාමය, වැරදි වීරිය. ඉතින් මේ වැරදි වීරිය සඳහන් වෙන්නේ ඊට ඉස්සෙල්ලා කරුණු පහක් ගෙවම් කරලා. වැරදි වීරියක් අපිට එන්නේ නිකන් නෙවෙයි. ඒක එන්නේ අපේ තියෙන මිත්‍යා දෘෂ්ටිය නිසායි. අපි සම්‍යක් දෘෂ්ටි කියලා හිතාගෙන ඉන්නේ. නමුත් අපේ වැඩ ගොඩාක් මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් ඒකෙදි මෙන්න මේ ටික සම්මාදිට්ඨිකයි මෙන්න මේක මිච්ඡාදිට්ඨිකයි කියන එක භාවනා කරන එක්කනට වැඩි අවස්ථාවක් තියෙනවා තේරුම් අරගන්න. තම භාවනාවක් නොකරන සාමාන්‍ය සුතමේ ඥානෙ නැති අන්ධ පෘ탁ජනයට වැඩිය. ඒ වගේම මේ වැරදි දෘෂ්ටි තියෙනවනම් මිච්ඡා සංකල්ප හිතට එන එන හිතට එන හරියක් එන්නේ වැරදි සංකල්පනා, කාම සංකල්පනා, ඉගෙන gedetta හිත අදින ගතිය. ගෘහස්ත ජීවිතය ගැනයි මේ කතා කරන්නේ. gedaratara ජීවිතයට ගියා නම් ඒකට කියන්නේ කාම ජීවිතය කියලා. ඒ ලෝකෙට කියන්නේ කාම ලෝකය කියලා. ඒවට කියන්නේ කාම ගුණ කියලා. ගෙදරක් ගත්තාම ඒකේ ඇහැපිනවන්ට විවිධාකාර දේවල් රස කරගෙන ඉන්නවා. කනපිනවන්ට විවිධාකාර දේවල් රස කරගෙන ඉන්නවා. නාසය පිටවන්න, දිව පිනවන්න, කය පිනවන්න ඒ රස කරගෙන අනිත්‍යයත් ඒක දීගෙන බෝ කරගෙන ගත කරන්න තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරන්නේ. අනේ අපිට තව තව රූප බලන්න ලැබේවා. සද්ධාහඬ ලැබේවා ගඳ රස පහස ලැබේවා කියලා ඒ සංකල්පනා වලින් පිරිච්ච ජීවිතය තමයි ගෘහස්ත ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒක මේ තියෙන සංසාර දුක වැඩි කළා තව කෙලෙස් සවුල් ජාලයක පටලවලා මහා කටුකොහලක පටලවන දෙයක් කියලා පිළිගන්නේ නැහැ. ඒක මේ අනේ අපේ දරුවන්ටත් ඒ ටික වෙනවා නම් හොඳයි. මුළු රටට මේක වෙනවා නම් හොඳයි. මේ කාපල බීපල ජොලි කරපල්ලා කියන සංකල්පේ මිච්ඡා සංකප්ප කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ අණුව පෙරිලා එකෙන් පෙරිලා එන වචන සම්පූර්ණ මිච්ඡා වාචා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන දේවල් මිත්‍යා වාචා. වැරදි වචන. ඉතින් ඇත්තටම කියනවා නම් අපාගත වෙන්නේ හුඟව දෙනෙක් පව්කම් කරලා හෝ හිතලා නෙවෙයි වචනයෙන්ම තමයි. ඉතින් ඒක නිසා කෙනෙකුට එහෙම කතා නොකර හිටියොත් පිස්සු හැදෙනවා. යෝගෙම කතා Tamanට ආමන්ත්‍රණය නොලැබී ගියොත් පිස්සු හැදෙනවා. ඒකෙන්ම තමයි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ජාම බේරගන්නේ පච කෙල ළමයි. ඒකමයි රේඩියෝ එකමුත් කරන්නේ. ඒකමයි ටෙලිවිෂන් එකමුත් කරන්නේ. ඒකමයි හන්දියක් හන්දියක් ගානේ සංගීත සංදර්ශන තියලත් කරන්නේ. ඉතින් ඒක බෝ කරගෙන වවාගෙන වඩාගෙන ඉන්නවා. එතකොට කරන හරියක් කරන ක්‍රියා මිච්ඡා කම්මන්ත වලට වැටෙනවා. අපි කරන රස්සාවල් රස්සාවනම් වැටෙන්නේ ව්‍යාප මේ සම්මිච්ඡා ආජීවයේ කර්මාන්ත උදේ ඉඳලා හැන්ද වෙනකන් දැන් මෙතන ඉඳද්දි අපිට අතප්පිට අතත් යන ඉඳගෙන ඉන්න පුළුවන්නේ. ගෙදර හිටියනම් මොන්නම තාලෙන්වත් හම්බෙයිද අපිට මේ විදි විවේකයක්. ඉතින් අපි මේ ගෙදර යන්නේ කවදද කියලා බලබලා ඉන්නවා මේ හරි කම්මැලි, හරි නීරසයි. අනේ ගෙදර ගිහිල්ලා අර කක්ක ටිකක් අත ගන්න නැතුව, ඒ චූ ටිකක් අත ගා ගන්න නැතුව හරි කරදරෙන් ඉන්නේ මෙහි. හරි කූඩලා කොට්ටේ උඩ තිබ්බා වගේ. මේ කණ්ඩක් දෙනවා, බොණ්ඩක් දෙනවා, නිකන් ඉන්නක් දෙනවා. ඉන්න නම් බෑ. ඒක තමයි ඒ කර්මාන්තේ ස්වභාවය. ඒ වගේම අපි කැමැති ඒ වගේම ගා ගන්න පිරිසක් එක්ක ඉන්න. බාලයන් ඇසුරු කරන්නේ කර්මාන්තලීදී ගත කරන බාලයන් ඇසුරන්ට ඒ වෙනුවට අපි යමක් නොකර බණ භාවනා කරන අයට භාවනා පිස්සු භාවනා පිස්සු කියලා නමකුත් දාන. උන් මොකද්ද ඔළුව මානරක් වෙලා කැලේට වෙලා මේ මොකද්ද මේ ගත කරන ජීවිතේ මේ ඇහ කන දිව නාසය පිනවන්න මෙච්චර ලෝකයක් තියෙද්දි මුන්ට මොන යකා වෙයිලක් දන්නේ නැහැ කියලා භාවනා කරන මිනිස්සු දැක්කත් පෙන්වෙන්න බෑ. ඒ මට උගන්නපේ ධම්මික හඳුරෝ මට කියනවා 70 එතන අටේ වෙන්න ඇති ඒ ශාංශේ ඕස්ට්‍රේලියානු ජාතිකයේ ඒ ශාංශ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙනවා. අම්මව බලන්න. ඉතින් ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානක ඉන්නවලු කවුරක්වත් දවල් නැතිලු. වීඩියෝ ඔක්කොම මිනිස්සු රස්සාවල වලට ගිහිල්ලා. ඉතින් එතන පෙට්‍රල් ෂෙඩ් එක විතරක් කරලා තිබුණා. මේ ශාංශේ මොනවද අවශ්‍යතාවයකට පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා තියෙනවා. කවුරුත් නැතුව වීඩියෝ ඔක්කොම පාළුයි. මිනිස්සු ස්ටේෂන් වලට බස් වාහන ගිහිල්ලා දාලා කෝච්චි රස්සාවට ගිහිල්ලා. ඉතින් අර කුණු එකතු කරන ලොරිය විතරක් එනවා දැක්කලු. ඉතින් මේ හතරමන් හන්දියක මේ ස්වාමීන් වහන්සේ ට්‍රැක්ටරයක් ඈතින් එන නිසා පාර පැනලා නැහැ. ට්‍රැක්ටර් කාර්යය මෙහෙම ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ළඟ නතර කරලා කෑරලා කෙලපිටක් ගහලු තට්ටේ උඩට. ඒ මාට පෙන්වන්න බෑ මේ වගේ මේ අපේ මිනිහටත් පිස්සු හැදිලායි කියලා. පැවිදි වෙලා. මුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. එනිසා කර්මාන්තය නොකර ඉන්නකොට පුදුම තරහක් යනවා මේ කර්මාන්තකාරින්ට. මෙච්චර අතවයි හයිය තියෙද්දි මේ මේ මේ සුද්ධෝ කියනවලු මේ බෝ ගහක් මුලට ලයි දෙන කුටු කුටු කුටු ගා ඉන්නවා. ඔය ධර්ම පිරිස් කියලා රස්සාවක් කරනවන රට රට කොට ගන්න පුළුවන්. මුන්ට කවදාකවත් ආදාර කරන්න එපයි කියලා. නිකන් ඉන්න පුරුදු කරනවා කියලා. ඉතින් ඒක අපි මිච්ඡා කම්මන්තේට ඒ තරම් පොහොර දානවා. ඊට පස්සේ මිච්ඡා ආජීවේ අපි හරි කැමති දැන් ඡන්දේ දිනන්න නම් අනිවාර්යයෙන්ම සත්තු මරන්න ඕන. අනිවාර්යයෙන්ම හොරකම් කරන්න ඕන. අනිවාර්යෙන් කාමීත්‍යාචාරය කෙරුවොත් වැඩිම ඡන්ද ගන්නක් හම්බ වෙනවා. ඉතින් ලංකාව හැටිනේ. ආජීවයේ වැඩි මිනිසයාට බයලජ්ජා නැති මිනිසයාට කාමච්ඡන්දේ ලැබෙන කුසල ඡන්දේ නෙවෙයි කාමච්ඡන්දේ හම්බ වෙනවා. මේක අපි දන්න දෙයක්. ඉතින් එවැනි මිනිස්සෙින්ද ඇති වෙන වැයම ව්‍යායාමයේ එහෙම කෙනෙක් කෙරුවොත් ඒ කාන්තේ මිච්ඡා වායාම. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන මේ මිච්ඡා වායාමයේ කියලා කියන්නේ අහම්බෙන් එන එකක් නෙවෙයි ධර්ම પરම්පරාවක් ධර්මත પરම්පරාවේ කරුණු පහක් පුරු පහක් ගෙවම් කරලා ආපේක. ඒක එතනින් නැතර කරන්න බෑ. ඒක නැතර කරන්න මිච්ඡා කම්මන් මිච්ඡා දිට්ඨි කියන තැන ඉඳලම සම්මා දිට්ඨි දක්වා යන්න පුළුවන්. ඉතින් මේ තනියම බණක් භාවනාවක් කරන භික්ෂුවකට භික්ෂුණියකට උපාසකයෙකුට උපාසිකාවකට කොහොමද මේ තරම් බල කැවිලා Java කැවිලා ඇවිල්ලා තියෙන මේ කුසීතකම මේකට කියන්නේ භාවනා අරතිය කියලා. කාම රතියට කියලා සිංහල නම තමයි පාලි නම තමයි භාවනාට අරතිය. ඉතින් මේ අරතිය නැතුව භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහානා රාමෝ හෝති පහාන රතෝ කියන එක මේ කාමභෝගී කෙනෙකුට හඳුන්වා දෙනවයි කියලා කියන එක ගඟ දිගේ ඉහළට පීනන්ටු ගන්නවා වගේ වැඩක්. දිය පහර කපාගෙන යන. ඒක නිසා අපි සාමාන්‍ය කෙනකින් කතා කරලා ඇහුවොත් මේ දවස කොච්චර භාවනා කරනද මොකද්ද කරන භාවනා කියලා අපෝ කොහොම දෙව්ව කර කර ඉන්න වෙලාවක් නැහැ මේ දවසේ පැය 24 මැදි මේ කක්කාන ළමයි වෙලාව ඉවරයි මේ කක්කටි ගත ගාලා ඉන්නකොට විනා පැය 24 ඉවරයි තාම පුළුවන් නම් පැයක් වැඩිපුර දෙන්න පුළුවන් නම් අපි මාරයට උනත් කීයක් හරි දෙන්න වැඩි කරලා දෙන්න කියනවා බණ භාවනාවකට යනවා කියපුවම පුදුමාකාර අර්ථයක්. ඉතින් ඒ අර්ථය කඩාගෙන රතියට භාවනාව සඳහා පැය 24 මෙපා දවසේ මෙච්චර වෙලාවක් කහලතරණ හදා ගන්නවයි කියලා කියන එක ඒක ආජීවයෙන් හැදෙන්න ඕනේ. ආජීවයට පස්සේ තමයි සම්මා වායාම කියලා ඒක සඳහා කරන්න පුළුවන් වෙන්නේ. ඒ කරලා ඒ වෑයම යහපත් වෑයම පුලුල් වෑයම සම්මා වායාමයේ එනකොට ඒ කෙනාට තේරුම් පටන් තේරුම් ගන්නවා මේ විදිහට තමන්ගේ හිතසුව පිණිස තමන්ගේ අර්ථ කුසලයේ පිණිස තමන්ගේ අර්ථ සිද්ධිය පිණිස ලෝකේ කීයෙන් කී දෙනාද වැඩ කරන්නේ කියලා. ඒකට මේ අනුන්ගේ අර්ථ සිද්ධිය පිණිස, හෙට අර්ථ සිද්ධිය පිණිස, ಜಾතිය අර්ථ සිද්ධිය පිණිස, ආගමේ අර්ථ සිද්ධිය පිණිස, පන්සලේ අර්ථ සිද්ධිය පිණිස පුදුම විදියට බහැලා වැඩ කරනවා. ඒ නරක නෑ. මොකද මරණ මොහොතට එනකොට මොකක්වත්ම නෑ පල්ල නැති මල්ලකට පිරෙව්වා වගේ. මරණයේදී මොන දෙන්න මොකක්වත් නෑ. මොකද Taman ළඟ එහෙම සම්මා ආජීවයක් හෝ සම්මා වායාමයක් නැහැ. ඉතින් මේක මේ භාවනා ජීවිතයක් ගත කරන කෙනෙකුට එක ජීවිතයක මේක කඩලා මේ තමන්ගේ පැවැත්ම යහපත් පැවැත්මක සම්මා ආජීවය හරහා භාවනාවට මෙහෙවන ලද හිතක් හදනවා කියන එක නැත්නම් ආරම්භ ධාතු වීරිය කියන එක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට උගන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ උද්ෘතයක් විදියට. ඒකට ගිය කෙනා හිතාගන්න කවුරු හරි භාවනාවට මෙහිදීලා භාවනාව ගත කරන කෙනෙක් ගත්තාම ඒ කෙනා අර අච්චර මහන්සිලා හම්බ කරන කෙනාට වඩා බොහෝම සතුටින් කවුරු හරි දෙන දෙයක් කාලා කවුරු හරි හදලා දෙන සීනාසනට වෙලා හරි සතුටින් ඉන්නවා. පෙන්වන්න බෑ අර හම්බ කරන කට්ටියට. පෙන්වන්න බෑ මේ හරි පව් කියලා හිතනවා. ඕගොල්ලෝ හරි දුකෙන් නේද ඉන්නේ? ඉන්න දැනකුත් නැහැ, පාත්‍රේ විසක්ක කණ්ඩ දෙයක්කුත් නැහැ. අපිට එහෙමද හාල් ගෝණි ගණන් ගෙදර තියෙනවා. බැංකුවේ මෙච්චර සල්ලි තියෙනවා. මෙච්චර ආර්ථික අරසාවක් තියෙනවා. සොරි කියලා හිතෙනවා මේ බණ භාවනා කරන අය දකින්නකොට. නැත්නම් බණ භාවනා කරන අයගේ පැත්තෙන් බලනකොට අපිට සොරි කියලා හිතෙනවා. ඕගොල්ලෝ කඹරන කැම්බිරිල්ලට. මේ අනන ඇනිල්ලට. ඉතින් මේ දෙක අතර sannivedanayak නැත්තේම නැහැ. sannivedana කරන්න පුළුවන් යමක් තියෙනවා. එහෙම නැත්නම් යෝගාවචරයේකට මේක ජීවිතයක් ඇතුළතම අර කියන ධර්ම පරම්පරාවම හදන්න පුළුවන්. ඉතින් මේ ධර්ම પરම්පරාව හදන්න තියෙන ඥාණයට තමයි අපිව ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙම නැත්නම් භාවනා ක්‍රම ඉගෙන ගන්නවා කියලා කියන්නේ. ඉතින් අපි මේ දවස් 5කට දවස් 7කට එන පිරිසකට අපි මේක කොහොමද sannivedanaya කරන්නේ අවශ්‍ය කරන ප්‍රායෝගික දැනුම අපි කොහොමද දෙන්නේ කියන එක අපේ වැඩ පිළිවෙලක් නෙමෙයි. ඒක සාසනයේ දිගින්ටම දිගටම ආපු වැඩ පිළිවෙලක්. ඉතින් ඒක නිසා ඊයේ මං කටපටන් ගත්ත කතාවට අපි සම්බන්ධය ගත්තොත් මේ කොයි එකකින් හරි කමන්නේ කොහොම හරි කමන්නේ අනේ අපිට මේ ගිහි ගෙයින් නික්මෙන්ට ලැබුණා කියන දේ දැන් सिद्ध කරගෙන ඉන්න මේ පිළිසෙට ඒක සතුටක්ද නැද්ද කියලා විතරක් කල්පනා කරලා බලන්න. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මම දැන් ඉන්නේ අනුන්ට අයිති තැනක කවුදෝ තම්බලා දෙන බතක් කාලා ඉන්නේ කවුදෝ එල්ලා දෙන පැදුරක බුදියන්නේ මේ මෙව කරන්නේ අපි gedara හොඳට Tamanne ruci ruci ආකාරයකට උයාගෙන කන්න පුළුවන් ජීවිතයක් ගත කරද්දී මේ පැමිණීම මේ කාම ලෝකෙ ඉක්මවලා මේ කරන ලද අබිනිෂ්ක්‍මණය නැත්තම් කාම සංකප්ප වෙනුවට නෙක්ඛම්ම සංකප්පය ඇවිල්ලා තියෙනවා. ඒක සංකල්ප මට්ටමක් නෙවෙයි දැන් ක්‍රියාත්මක මට්ටමක් තියෙන්නේ. මේක සතුටක් තියනවාද කියලා බලන්න. මිච්ඡර අමාරු කෙලෙස් වල විශාල අලෙත් එක්ක හැටලා යන තැනක් මෙන්න මේකට සතුටු වෙන කෙනාට හිතා ගන්න පුළුවන් එයා ඔය මුළු ත්‍රිපිටකයම නොදැනගත්තට ප්‍රතිපදා පිළිබඳ මහා ලොකු දැනුමක් නැති වුණාට සෑහෙන ක්‍රියාකාරකමක් කරලා තියෙනවා සෑහෙන ඉදිරිපියවරක් තියලා තියෙනවා නමුත් තිබ්බත් සතුටු නොවන පිරිස වැඩි කියන එකයි මම කියන්නේ ඒක කරලා ඒක හරියට කරලා නමුත් ඒ ගැන සතුටු වෙන්නේ අවිද්‍යාවක තරම. ඒකයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. මේ මේ ලෝකේ ඉන්න පිරිසකින් මේ රටේලා පවතින අද தත්වයටදී මේ Tamange හිත සුව පිනිස අභිවෘද්ධිය පිණිස අත්ත කුසලයේ පිණිස කටයුතු කරන්නේ මම කියලා ඒට සතුටු වෙන පිරිස මේ ප්‍රතිශතෙත් ඉතාම අඩුයි. ඒක නම් එහෙම තමයි මට අරක ලැබුණ මට මේක ලැබුණ නැහැ කියලා තාමත් චරිචුරු ගන්න. එහෙම කෙනෙකුට කවදාකවත් භාවනා හරියන්නේ නැහැ කියලා පොළවේ අත ගහලා දිවුරලා කියන්න පුළුවන්. මෙච්චර සතුටුදායක කටයුත්තක් කරලා එහි ජීවත් වෙන මේ පිරිසවත් ඒ මිච්ඡා සංකප්ප වෙනුවට නැත්නම් කාම සංකප්ප වෙනුවට දැන් මේ නෙක්ඛම්ම සංකප්පය අපි ක්‍රියාත්මක කරපු විශාල සෙබල පිටසක් අපි ආනේ සතුට නැත්තම් ඉදිරි මාර්ග කතාවක බොරු ඉදිරි මාර්ග කතාව බොරු. ඒ නිසා පිරිසට තියෙන්න ඕනේ සතුරා උදේ ඉඳලා හැන්ද වෙනකන් මම ඉන්නේ කක්කවල නෙවෙයි දැන්. මම ඉන්නේ කාම ගුණයන්ගේ නෙවෙයි. මම ඉන්නේ මට ප්‍රියමනාපත්ව ඔය ළඟ නෙවෙයි. මම මේ නිෂ්ක්‍රමයක නාමේ නික්මීමක නාමයෙන් මම නික්මිච්ච පිරිසක් එක්ක ඉන්නේ. නික්මිච්ච පිරිසකට හදපු තැනක ඉන්නේ. මට කියලා මට කිසි දෙයක් තීන්දුව කරන්න හැකියාවක් නැහැ. දින වේලාවට තැටියේ පොලිමේ ගිහලා තැටිය අරගෙන ගිහලා බෙදාන කාපන් හිල ගෙදර වැටෙනවා වගේ. දින එල්ලලා තියෙන පැදුරක බුදියාගෙන චල්චුරු ගන්නව කන රත් වෙන්න ගන්නවා. එකපාරක් ඇවිල්ලා මෑණිවරු කිව්වා මේ අපිට ඇයි සැප දෙන්නේ නැති කියලා මම කිව්ත් ඔබට දෙන්නෙම නැහැ. තම්බියෙක් આવොත් දෙනවා. තොපි ඇවිල්ලා ඉතින් කී කී අතහැරපේ. උන් දෙන්න දෙයක් කාලේ ඉඳ ඉගෙන ගන්නවා. මම භික්ෂුවක් විදිහට වැඩ කී යකීක. දෙන්නෙම නැහැ. මොකද ඒකට නෙවෙයි එම්නම් ගියක් තියෙන ගිහලා ඉන්න උලක්. ගිහී අතහැරලා ඉන්නේ. ඒක නිසා ඒක සතුටු වෙන්නේ නැත්තම් ඉදිරි කතාව කරන්න බෑ. ඒ වායාමය මේ නික්කම ධාතු වීර්ය අරමුණලද වීර්ය ඇති මේ පිරිසට මම මේ කරන්නේ විශාල දැවැන්ත රාජකාරියක් කරලා සාර්ථක වෙච්ච පිරිසක් කියලා සතුට නැත්තම් නික්කම ධාතු වීර්ය කියන එක කියලා දෙන්න බෑ. ආරම්භ ධාතු වීර්ය කරන අරමුණලද වැර ඇති මේ දැවැන්ත මෙහෙවරක් කරන ලද පිරිස සතුට නැත්තම් කරන්න බෑ. කෙසේ නමුත් ඔක්කොමල සතුරු නැත සතුරු වෙන පිටි සමහරක් ඉන්න බව ওই දවල් ධර්ම සාකච්ඡා වෙලාවේදී කියනවා කවදාකවත් නැති විදිහේ සතුටක් කවදාකවත් නැති විදිහේ ප්‍රමෝදයක් ඇති වෙච්ච එකන දෙන්නෙක් ඉන්නවනේ අන්න ඒගොල්ලෝ පිට ආධාර කරගෙන මම යනවා මගේ කතාව ඉදිරියට කරන්න අනික කටිරත් ආරාධනා කරනවා කරුණා කරලා දැන්වත් සතුටු වෙල්ලා ඊර්ෂ්‍යා නොකරල්ලා කියලා ප්‍රයිවට් බස් වල පිටිපස්සේ ගහලා තිනවා මම කියද මේ 3 wheeler වල ඊර්ෂ්‍යා නොකරලා සතුටු වෙයලා. ඒ දෙයයන්ාන්සේ කියපු කතාවක්. ඒක බැරි නම් ඉතින් සෝරි තමයි. මොකද උඟ දෙනෙක් බලා ඉන්නවා මේ තටේ රත්ටි ගන්න බැරුව. මෙන්න මෙතෙන්ට ආපු කෙනෙක් මේ නෙක්ඛම්ම ධාතු වීර්ය මේ කරට ගත්ත බහරය ධූරය පවත්වාගෙන යාම සඳහා එක ඉරියව්වක ඉන්න බලනවා. එක අරමුණක ඉන්න බලනවා. නැත්නම් මගේ හිත තියෙන්නේ කොයි අරමුණේද කියලා දැනගන්න උත්සාහ කරනවා. මේක හරි මේ වල්ලලියෙක් මේ බල්ලලියට කිඩ කිව්වට ඌ දන්න නමයිද කියලා කතාවක් තියෙනවා. බල්ලලියට කියලා බිල කිව්වට බිල දෙන්නේ නැහනේ. ඔය ගමේ ඇලියන්න බිල කිව්වහම දෙනවා. මේව අල්ලලි ටිකක්. ඌට බිල කිව්වට බිල දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කෙනෙකුගේ හිතට තේරුම් ගන්න පුළුවන් නම් මම ඉඳගෙන ඉන්නකොට මගේ හිත මම පවත්තන්න ඕනේ මෙතනයි. ඇවිදිනකොට මගේ හිත පවත්තන්න ඕනේ මෙතනයි. දත්ම දිනකොට මගේ හිත පවත්තන්න ඕනේ මෙතනයි. නානකොට කනකොට බොනකොට යනකොට එනකොට අත නමනකොට අත දිගාරනකොට ඈත බලනකොට මෑත බලනකොට හිත පත්තන්න ඕනේ මෙතනයි කියලා දන්නේ නැත්නම් ඉතින් ඒක මේ භාවනා මධ්‍යස්ථානයේ දෝෂයක්. ඒක අහලා දැනගන්න. ඒක තමයි නික්කම ධාතු වීර්ය කියලා කියන්නේ. ඊගෙන් ආවට පස්සේ තමයි ඉන්න ඉන්න ඉරියව්වේ හිත පැවැත්වීම සතිය පැවැත්වීම යතාවතාවා කායෝ පනීතෝ හොති තත තතානම් පජානාති. යම් යම් ආකාරයට තමන්ගේ ඉරියව් පවත්න්නේ ඒ ඒ වශයෙන් සතිය පවත්තන්න කියන එකයි සරුවත්ංශي දේශනා කරන්නේ. ඉතින් අපි ඉස්සඳා මෙච්චර පරියංක ගානක් දාලා තිනවා මෙච්චර සක්මන් ගානක් දාලා තිනවා මේ වගේ වේල් දෙකක් වළඳනවා. කරන කටයුතු ඔක්කොම නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරනවා. කරනකොට කොච්චරක් අර gedara තුර තිබුණු කලබලකාරී හිත වෙනුවට නැවතිල්ලේ සතියේ නිස්සද්දව කටයුතු කරන්න පුළුවන්ද කියන එක අර ගීගේ නික්මීමෙන් ඇතිවෙච්ච සතුට මතින් මෙන්න මේ ටික විතරක්ම කතා කරන මේ ටික විතරක්ම කමටහන් වාර්තාවට ඉලිය දෙන කෙනෙක් ඉන්නවනම් මේ දවස් දෙක තුන යනකොට අර මුළු සංසාරේ පුරාවට ඇතිවෙච්ච මේ මෝහ පටල, මේ වැරදි ගති, මේ වැරදි පුරුදු, වැරදි සංසාර ගති අපිට චිත්තක්ෂණ වලට කඩතැයි. දීර්ඝ වශයෙන් කඩන්න බෑ. අන්නේ චිත්තක්ෂණයට කැඩීම පවා විස්තර කරන මහ විශාල ගල්පල් ගල් කුලකට ගහලා ගහලා ගහලා ගහලා ගල් පොඩේ පැල පැලිරක් ගියා වගේ. ගල් කුලක පැලිරක් ගියාට පස්සේ කවදාවත් ආය හගිස්සන්න බෑ. දදා ද්විදා භින්න පුතුසිලා කියලා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. මේ පළවෙනි සැරේට තමයි තේරුණා නම් අමාරුයි තමයි. නමුත් මට එක ඉරියව්වක් එක චිත්තක්ෂණයක පවත්වන බව දැනගන්න පුළුවන් වුණා. මම ඉඳගෙන ඉනකොට මම ඉඳගෙන ඉන්න බව දන්නවා. කොහොමද දන්නේ? මම හිටගෙන ඉන්නව නෙවෙයි. නිදාගෙන ඉන්නව නෙවෙයි. ඇවිදිනව නෙවෙයි මේ හිටගෙන ඉඳගෙන ඉන්නවා. එන්නේ ඒක ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව වශයෙන් දැන ගැනීම ගීගේ නික්මීමෙන් නැත්නම් නික්කම ධාතු වීර්යයට එහා ගිය පරක්කම ධාතු වීර්යයක් කියලා. වීර්යක ප්‍රතිඵලයක් කියලා. මේක වාර්තා කරපු දවසේ මුළු සභාවම සැනසෙන. එක්කෙනෙක් නෙමෙයි සැනසෙන්නේ. බුද්ධ ආදී උත්මයන් වහන්සේලා සැනසෙනවා. සියලු සත්පුරුෂයෝ ලෝකේ සැනසෙනවා එක මිනිස්සෙක් Tamange ඉරියව් පැවැත්ම හතර ඉරියව්වේදී ඉරියව් පාත්තන්නේ මෙතනයි කියලා දන්නවා. දන්නවා විතරක් නෙවෙයි. එයා දන්නවා වාර්තා කළ යුතු වැදගත්ම දේ ඒකයි කියලා. අන්නේ චිත්තක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් ක්ෂණික සමාධි වශයෙන් ඉරියව්වට හිත පැවැත්වීම උත්සාහ කරනකොට කාට හරි හරි ගියා නම් ඒ මුළු සමාජෙටම හරින හරියෑම. කාට හරි හරි ගියා නම් මුළු සමාජෙටම හරින හරියෑම. ඒක හරියට ඇතින්නියක් වදපුවාම එතනින් අලිපන් තියෙන හැම ඇතින්නියටම කිරියටනවා. මොකද බොහොම කලාතුරකින් පැටියෙක් හරියන්නේ. ඒක ඇත්තද බොරුද දන්නේ කියන කතාවක්. එනිසා මේ සාමූහික භාවනා කරනකොට එක්කෙනෙක් මට මං ඉඳගත්ත මං ඉඳගෙන ඉන්න බව දන්නවා මට මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ ලකුණේ සැකහැරලා කියන්න පුළුවන් මං ඉඳගෙන ඉන්න බව දන්නවා කියලා ප්‍රකාශ කරනකොට අනික් කටියේ සාදු කියලා පිංසිද්ධ වෙනවා. හරි කියලා පිංසිද්ධ වෙනවා. මේකට කියනවා සම්මා වායාම. එහෙම නැත්නම් අනේ මට කොච්චර මහන්සි වුණත් බැරි වුණානේ මට කැස්ස නිසා බැරි වුණානේ මට වැස්ස නිසා බැරි වුණානේ මට මැස්ස නිසා බැරි වුණානේ කී කිය ඉන්නවනම් ඒවා මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම වශයෙන් අර නැති බැරි කතා ඒ නැති බැරි කතා නද්දකින් නොතවන් නොදෝමකින් කියලා ප්‍රාර්ථනා කරන්නේ. අසේව නාච බාලාන. ඇහෙන්නවත් එපා මගේ කනට. මොනවා කියලා වැඩන්නේ ඒ ලක්ෂයක් බෑ කියන හිතවිලි ඇස්සේ එක චිත්තක්ෂණයක්. මට පුළුවන් මං කරා මට හරි ගියයි කියලා කියන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඒ ලියන කෙනාට යෝධ බල යෝධ වීරිය ලැබෙන අපෝ එක චිත්තක්ෂණයක් ගත්තනම් උක දෙකක් කරන්න ඉච්චර අමාරු නෑ. පළවෙනි සැරේ ගල පලා ගත්තනම් දෙකට ඊට පස්සේ ඒකට ගහන්න පුදුම ශක්තියක් එනවා. මොකද ගලේ බොල් අඬ එනවා ඊට පස්සේ. මේ මහා කෙලස් කඳ දෙකට පැලුවා. තාම ගල වෙන් වෙලා නැහැ. හැබැයි ගහන කෙනාට බොල් අඬ තේරෙනවා. දැන් මේක ගල මට්ටු වෙලා තියෙන කියලා. ඊට පස්සේ ගහන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ සමත අනුගහිතේ වශයෙන් එහෙම නැත්නම් නික්ඛම ධාතු වීර්ය වශයෙන් කියන්නේ අන්නේ එක චිත්තක්ෂණය චිත්තක්ෂණ දෙකක් කරගන්න. චිත්තක්ෂණ තුනක් කරගන්න. චිත්තක්ෂණ හතරක් කරගන්න කියලා ඒ කෙනාට බඩදරු අම්මා කෙනෙකුට කිරිමව්වරු දීලා වගේ ඒක රකින්න ඕන. කිරිවදින ගොයමකට නිතර නිතර ගිහිලා කිරිවදින ගොවිම අරසා කරන්න වගේ අර එක චිත්තක්ෂණේ දෙකක් කරන්න තුනක් කරන්න හතරක් කරන්න කියලා ඒ යෝගාවචරයේ බැරි දැන් බැරි කන් නැතිකම් මොකක්ක කතා කරන්නේ නැති බැරිකම් කතා කරන්නේ ඇති හැකියම කතා කරනකොට ඒ ලියමනෙත් වීර්යයක් තියෙනවා කෙර කෙරම කිරුවාවෙත් වීර්යයක් තියෙනවා ඉදිරියට යන්න පුළුවන් ගතියකුත් එන්න පටන් ගන්නවා මේක හරියට හොඳට කැපෙන පිහියකින් හොඳ හයිය ලියක් කපන්න කපන්න පීයේ එන්න එන්න එන්න පණ පොයනවා. පීයේ එන්න එන්න එන්න මේ තියුණු භාවයටපත් වෙනවා. මෙන්න මේක මේ දැන් මට එක චිත්තක්ෂණයක් හරි ගියා. මට දැන් චිත්තක්ෂණ දෙකක් හරියයි, තුනක් හරියයි කියලා අර යෝගාවචරය ඒක අගේ කරන කරන්නේ නැහැ. ස්වභාවයෙන් ඒක වෙන්නේ නැහැ කියන එක සරුවචනන්සි කියලා තියෙනවා. ඒ යෝගාචර තේන්නේ මම මේ ආරම්භ ධාතුවේ නික්කම ධාතුවටයි මේ ගියේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා යාට බණ කියලා දෙන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරලා ඒත්තු ගන්නන්න ඕනේ. ඕක තමයි බබා කරන්න තියෙන්නේ. දැන් ওই එක චිත්තක්ෂණේනේ. ඕක දෙකක් තුනක්. අපි කිව්වොත් නිකන් එක පියවරක් තියාගන්න පුළුවන් වුණා නම් ඊට පස්සේ අහන වැටෙන්නේ නැතුව තවත් පියවරක් වම තිබ්බනම් දකුණ තියන්න. නැත්නම් එක හුස්මක් නැත්නම් එක ඉඳගෙන ඉන්න වෙලාවක්. එහෙම නැත්නම් එක ඇඳුම හුස්ම ගන්නකොට ඇඳුමෙන් දැනෙන පිම්බීමක් හැකිලීමක් එකක් ඇල්ලුවා නම් ඊට පස්සේ යෝගාවචරගේ සහයෝගය ගන්න ඕනේ යෝගාවචරගේ ක්‍රම සහ විදි ටික මතු කර ගන්න ඕනේ මේක තව දෙකක් කරන්න ආයේ කල්පයකට පස්සේ හරි කමන්නේ අවුරුද්දකට පස්සේ හරි කමන්නේ දෙකක් කරගන්න ඒකට යෝගාවචරයේම හැකියාවල් ටික අපි කියන උත්ප්‍රේරණය කරන්න ඕනේ කවටවත් වෙන්නේ පිටින් දෙන දෙයක් නැහැ උත්ප්‍රේරණය කරනකොට ආයෙත් වැටෙනවා ආයෙත් චිත්තක්ෂණ කෝටි ගණක් යනවා සතිය පලාතක නැති පශ්චාත්තාප වෙන අසාර්ථක. නමුත් එක සැරයක් මෙන්න මේකයි භාවනාදි කරන්න ඕන කියලා දැනගෙන හරිය කෙනාට ඒක නැවත ඇති කිරීමට තියෙන හැකියාව නැවත ඇති කිරීමට උනන්දු කරන්න පුළුවන් ගතිය වැඩි. ඒක තමයි කර්මස්ථානාචාර්යවරේ ගුරුවරෙක් කරන්නේ. එයාට ඒ පුළුවන් වෙච්ච එකම නැවත නැවත උනන්දු කරවීම කරනවා. ඉතින් උනන්දු කිරීම කරනකොට අර කඟ දිගේ ඉහළට පීනන කෙනා වගේ අර ගල පැලිච්ච බව දැනගෙන ගහන එකනට වගේ එයාගේ ජීවිතේ කවදාකවත් පෙර නොඇසූ නොවිරු විදිහේ අත්දැකීම් වගේක් එන්න පටන් ගන්නවා. අර ඉස්සර කාම ලෝකේ මට ලාභ ලැබෙනවා නම් සත්කාර ලැබෙනවා නම් සම්මාන ලැබෙනවා නම් සිලෝක ලැබෙනවා නම් හොඳයි කිය කිය හිටපු කෙනාට භාවනාවේදී හරියට ඒ බුදුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා Taman කෑම කන මේසේ අල ටිකක් තම්බලා හතර පහට පළලා තියලා තියෙනවා. ඉතින් කවුරු හරි ඈත ඉඳලා ගෑරප්පුවකින් ඒ කාල කෑල්ලක් හරියට එල්ල කරලා හිමීට බස්සනකොට යාට තේරෙන්නේ අල කෑල්ල දෑ ගෑරප්පුවේ දැවටුණයි කියලා. දැවටලා දැන් අල කෑල්ලේ ගෑරප්පු මෙහෙන් බහිනවයි කියලා. අන්න ඒ වගේ යෝගාවචර තේරෙනවා දැන් මේක බහිනවයි කියලා. ඒකට ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? ගෑරප්පුව ගන්නකොට අල කෑල්ල එනවා. අපි මේ ගෑරප්පුව දෝතින් බදලා මේ අමෝරගෙන දමලා ඇන්නොත් අල ටික ඔක්කොම විසිලේ අල්ලපු කැමරේ වටේ ඉන්න මිනිස්සුගේ මූණට. එහෙම කරන්න බෑ. හරියට ගෑරපේ කෝණි දැනගන්න ඕනේ. අල කැලලට තියලා හිමීට මේක බස්සන්න. ඊ ඒ අල කැලලේ ගෑරප බහින එක ඒක දැනෙනවනේ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ගන්නකොට ගෑරපේ අල කැලල දවටිලා. අන්න වගේ දැන් මගේ හිත මේ අරමුණේ මේ පැලිරේ බහිනවද කියන එක. බස්සනවද කියන එක ඉතින් ඒක කියන්නේ ඊට පස්සේ එන කතාවට මේක යන්නේ මේ සම්මා සතිය කියන එකට. ඒකට මේ වෑයම් පැත්ත මේ විස්තර කරන්නේ. අසතිය නම් අපි තියෙන්නේ මිච්ඡා වායාමේ නම් තියෙන්නේ කෑරපුවෙන් දැම්මට අල කෑල එකකවත් දැවටෙන්නේ නැතුව ගිහිල්ලා පිඟානේ වදිනවා. නමුත් අපිට තේරෙනවා නම් ඈත තියෙන අලදීශියක එක අල අල කෑලක මේක දැවටුණා. අන්නේ දැවටිච්ච අල කෑලට ගෑරපුව බස්ස ගන්න හැටි කොහොමද කියලා කියන්නේ මුහුදු රැළ ගහන වෙලාවක නැත්නම් දල කඩක වැවක ජලාශයකට අපි ලබු කබලක් විසිකරුවොත් ඍජුපොම් කැලක් විසිකරුවොත් පොරොප්ප කැලක් විසිකරුවොත් ඒක තක්කාල වැටලා ජලයත් එක්ක හේ තරන්දි තරන්දි තියෙනවා. ගිලා බහින්නේ නැහැ. නමුත් ගල් කැලක් විසිකරුවොත් යකඩ කැලක් විසිකරුවොත් එතනම බහිනවා ජල කඩේ ජල කඩේ සම්පූර්ණ අඩියට යනකම්. ඒ නිසා අසතියට වීරිය නැතිකම නිසා අපිට සිටින හිතෙට අපි කියන්නේ අර පොලාපයින් පොරොප්ප කෑල්ල වගේ තමයි වතුරේ වායාමයේ හරි නැත්තම් සතිය හරි ගිල නැත්තම් සම්මා වායාමයේ තියෙනවා නම් සම්මා සතිය තියෙනවා නම් ගලක් දැම්මොත් එතනම කිඳා බහිනවා ජලකඩ අඩියටම ගිල තමයි නතර වෙන්නේ අනිත් වගේ තමයි තේරෙනවා මේ අරමුණෙහි දැවටුණා. ඒකට සිංහලෙන් කියන මුලිච්චි වුණා. pāli භාෂාවෙන් කියන ආපాతගත වුණා. මූණට මූණ දාලා හිටියා. මට බලාපොරොත්තු වෙච්ච අරමුණේ මූණට මූණ දාලා හිටියා. ඊට පස්සේ මූණට මූණ දාලා හිටපු අරමුණෙහි ගති ලකුණු භාව ස්වභාව වැටහෙනවා මේ කැරට් කෑල්ලකට ගැරපෙන් අයින්කොටයි අල කෑල්ලකට ගැරපෙන් අයින්කොටයි තාලේ වෙනස් අනිත් වගේ මේ බහින බැස්ම මේ බහින ඇතුළට කාගෙන යන ගතිය ඒකේ ස්වභාවය කියාපාන. අන්නේ ස්වභාවය කියාපාන එක දන්න එක අපි කියනවා සම්මා විතක්ක කියලා. එහෙම නැත්නම් අලකැලේ දැවටුණා කියන එක සම්මා නෑ අලකැලේ දවුරුණා කියන සමා විතක්ක කියලා කියනවා අලකැලේ බහිනකොට දැන් මේ කාගෙන බහින කැරට් අලකැලකද අර්ථපල්ලල කැලකද කියන එක ඒ දැනීමට කියනවා විචාර බුද්ධිය කියලා. ඉතින් මේක ලක්ෂ කෝටි වාරයක් වරදිද්දී ගහලා ගහලා ගහලා ගහලා කොයිලා කරේ දවට ගත්තනම් විතක්ක. දැවිටිච් එක බහ කාගෙන බැස්සනම් ඇතුළට එතකොට ਵਿਚාරයේ වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක හැම ශිල්පෙකම දැනගත යුතුයි. පොයන් කපනකොට උප්පිඩක් අල්ල ගන්න ඕනේ ඊට පස්සේ උප්පිඩ කපන්න ඕනේ. ආයෙ උප්පිඩක් අල්ලනවා ඒක කපනවා. පොඩ්ඩ වැරදුනොත් දැකැත්තට මේ අත කැපෙන්නේ. ඉතින් ඒක නිසා එම්බ්‍රොයිඩර් කරන කට්ටිය ඒ ඉස්සලාම රෙද්ද හොඳට හිර කරගන්න ඕනේ. හිර කරගෙන ඉවරලා තමයි මේ මැස්ම දාන්න ඕනේ. දුවන පයින් රෙද්දි වල මැස්ම දාන්න බෑ. එම්බ්‍රොයිඩර් දාන්න බෑ. අනිත් වගේ මේ අරමුණ හිර කරලා අල්ලා ගන්න ගතිය සහ අල්ලාගත්ත අරමුණ හොඳට මේ ගෙත්තම් පන්නම් කරන හැටි. එහෙම නැත්නම් මේ ලේඛනය කරන හැටි අපි කියන්නේ ලේත් මැෂින් එකට දාලා කපන හැටි දෙකක්. ඉස්ලාම අරමුණ හිර වෙන්න ඕනේ. අරමුණ අල්ලගෙන ඉන්න ඕනේ. එහෙම නැත්තම් කරන්න බෑ. ඒ බුරුමි ස්වාමීන් වහන්සේ කියනවා පිත්තල පහනක් මදින්න ඕනේ නම් එක අතකින් පිත්තල පහන හිර කරලා අල්ලන්න ඕනේ. අනික අතින් මදින්න ඕනේ. අතින් අල්ලන්නේ නැතුව හිර කරන්නේ නැතුව මදින්න ගත්තට කද්දාකවත් මැදෙන්නේ නැහැ. අන්න වගේ මේ අපි අරමුණට හිත වැටුණා කියන එකත් ඊට පස්සේ වැටිච්ච අරමුණ දිගේ දැන් බහිනවයි කියන එකත් කිඳා බහිනවයි කියන එකත් යෝගාවචරයට කල් නොයවාම අකාලිකවම තේරෙනවා. අන්න ඒකට ලෑස්ති මනසක් තියනවාද? ඒක ඇසුවිරු ඥානයක්ද? ඒක වෙනකොට ඒක එතනම බුද්ධ විඳිනවාද අපි කියලා දන්නේ නැත්නම් ආනිසංස නැහැ. දැනගන්න ලක්ෂ කෝටි වාරයක් උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි වෙලාවක හරියන්නේ. ඒක බුදුරජාණන්සේ පෙන්වන්නේ දුනු වායෙක් හෝ දුනු වායෙක්ගේ අන්තේවාසිකයෙක් ඈත හයි කරන ලද එල්ලෙකට විදලා විදලා විදලා විදලා කොයි වෙලාවෙද ලෑල්ලටවත් වදින්නේ කොයි වෙලාවෙද තිතට වදින්නේ ඉතින් ඉස්සලා වෙන්නේ ගොඩාක් මේ පිට වදින එක තමයි අන්නේ වෙලාවේ ලොකු ඉවසීමක් අවශ්‍යයි මේ කමන්නේ කවදා හරි මේක මම කරනවා කියලා කරලා කරලා කරලා එකක් හරි හරිය වෙලාවේදී ඒකට සතුටු වෙනා මිසක්කා කෝටි වාරයක් හරි ගියේ නෑ කියලා චර්චුරු ගන්න ගියොත් ඒකට කියනවා මිච්ඡා වායාම කියලා. හරි ගියේ එක කියන්න පුළුවන් නම් දැන් හරි ගියාට කාලයක් ඉඳලා ඉඳලා අද කොහොම හරි මේක එල්ලෙට මුලිචුණා අරමුණට බැස්සයි කියලා එන සම්මා වායාම එනවා. ඉතින් මේක දිගට දිගට කරලා එක පිට ඊතල දෙකක් වදින දවසක් හිතා. එක පිටම ගෑරපුවට අලකැලි දෙකක් එකක් ගත්තා ඊට පස්සේ තව එකක් ගන්න පුළුවන් ශිල්පේ පහළ වෙනකොට පේනවා. මේක අපේ ජම්ම ගතියක් මිස අලුතෙන් ගෙනගත්ත දෙයක් නෙමෙයි. මේක අපි උපදිනකොටම අපිට තියෙන ශක්තියක් තමයි ලක්ෂයක් අරමුණු තියදී එක අරමුණක් එල්ල කරන්න පුළුවන්. ලක්ෂයක් දේවල් තියදී එකට අවධානය යොමු කරලා ඒකටම හෙල්ලකින් අනින්න පුළුවන්. ඒකට ගෑරප්පෙන් අනින්න පුළුවන්. ඉතින් අර තණ්හාව කියන්නේ ලක්ෂයක් අරමුණු බදා ගන්න හදනවා. එකක්වත් අහුවෙන්නේ නැහැ. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියනවා දොඩම් ගොඩක් බදා ගන්න හැදුවා වගේ දොඩම් ගොඩ බැදුවට මොකක්වත් අහුවෙන්නේ නැහැ. එකක් අතින් ගනි. හතරගත් එක අහුවෙනවා. මේ මේ තණ්හා කාර්යෝ මේ ගොඩ බදා ගන්න ගිහිල්ලා මොකක්වත්ම ලැබෙන්නේ නැහැ. භාවනා කරන එක නා ගොඩ අතහැරලා එකක් තෝරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ තපෙටයක් උදව් කරනවා. මෙන්න මේක තෝරන ඒකටම හිත මෙහෙවන්. ඒකටම හිත මෙහෙවන්න ලක්ෂ වාරයක් වරදුනාට ඒකම හිත මෙහෙवला. හරි ගිය දවසේ ඒකත් මගේ දක්ෂකමක් කියලා ගන්න එපා. ඒ ධර්මතාවයක් ඒක. කරනකොට ගොඩ හරියනවා. දැන් මෙයාට තියෙන ඊගාවේ සම්මා වායාමයේ එහෙම නැත්නම් යාගේ තියෙන නෙක්ඛම්ම ධාතු වීරිය කියලා කියන්නේ මෙයා නැවතත් තව එකක් හරියන්න කොච්චර වෑයම් කරන්න ඕනද? ආයෙත් එකක් කරන්න කොච්චර වෑයම් කරන්න ඕනද කියලා යනකොට එයාගේ තිබිච්ච සංසාර ගති පුරුදු එකක්වත් මේකට උදව් කරන්නේ නැහැ. මොකද මේක අලුත් ශිල්පයක්. අන්නේ ශිල්පයට මෙහෙවන් ලද හිත ඒ ශිල්පයට යොමු කරන ලද හිතකින් වැඩ කරනකොට එයාට පේනවා මේ එකම ඉස්කෝලේකවත් මේක උගන්වන්නේ නැහැ. එකම පන්ති කාමරේකවත් මේක උගන්වන්නේ නැහැ. උගන්වන හරියක් උගන්වන්නේ පච. කවදාකවත් අත්විඳින්න බැරි කවදාකවත් ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි දැනුමක්. අසෝලා විසින් අසවල් දාසේ අසවල් දේ සොයා ගන්නා ලදී. ඉතින් අපි කටපාඩම් කරනවා අපිට කිසිම අදාළතාවයක් නැහැ. අපිට බෑ අලකැලකට ගෑරප්පෙන් ඉන්නවත් දන්නේ නැහැ. අන්නේ විදිහට මේ බොහෝ වැඩ බහා තබලා එකක ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දාන්න. දැන් ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? ඒකට ලේසිම වැඩේ තමයි ඒ යෝගාවචරය අතින් කියවෙන්න අරින්න ඕනේ. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දැනিলা හිත පිට ගිහිල්ලා මම නැවතත් ඉඳගෙන ඉන්න එකට හිත ආවා. එතකොට අහන්න බලන්න ඔබ දන්නේ කොහොමද අපව ආවයි කියලා. එතකොට යෝගාවචරය ගොළු වෙනවා. අන්ධබන්ද වෙනවා. නමුත් එයා බය කරන්නේ නැතුව ආපහු හිත මූල කර්මත්තන්ට ආබා දන්නේ කොහොමද කියලා ඇහුවොත් කිසිම දවසක එහෙම ප්‍රත්‍යක්ෂණයක් අපේ ජීවිතේ තිබිලා නැහැ. අපි දන්නේ කවුදෝ කොහෙදෝ ඉගෙනගත් එකක්. එහෙම නැත්නම් අපි දන්න පොත් ඔක්කොම මල පොත්. එකක්වත් මේ Tamange අත්දැකීම නෑ. මේ වෑයම එන්න පටන් අරගත්තොත් ඉතින් බුදුරජාණන්සේ දේශනා කරනවා එයාට තේරෙනවා මේ නැවත නැවතත් අරමුණටම හිත විහිදුවන්න පුළුවන් ගතිය නැවත නැවතත් මම දන්න ගතිය ඇදහිීමක් වශයෙන් එන්න පටන් ගන්නවා එයාට සද්ධාව වැඩෙන්න පටන් ගන්නවා අපි බෝධි පූජාවක් කරනකොට සද්ධාව, දානයක් දෙනකොට තියෙන සද්ධාව, බණක් අහනකොට තියෙන සද්ධාහට වෙනස් එකක් මේ කතා කරන්නේ. යොදන යොදන වෙලාවේ අරමුණට හිත යොදා ගන්න පුළුවන් සද්ධාාවක් මෛසූර තියෙනවා. ඒක වැඩෙනවා කියලා Tamanටම Tamanගේ සද්ධාව කුසල ඡන්දය අත් දකින්න පුළුවන් වෙලාවක් එනවා. එහෙම නැත්නම් සාක්ෂි වෙන්න පුළුවන් වෙලාවක් එනවා. එතකොට එයාට තේරෙනවා මේ සද්ධාව නිසාම නැවතත් හරියට අමුතු වීරියක් එන්න පටන් අර ගන්නවා. මේක කරලම නිබුරුදු වෙන්න ඕනේ. අම්මා අප්පට පුළුවන් වුණාට මට පුළුවන් වෙන්නේ මේක වෙන කෙනෙකුගෙන් ශිල්පයක් ණයට අර ගන්න බෑ කියලා ඒක නැවත නැවත කරන ගතිය. ඒ වීරිය Taman තුලින්ම එන්න පටන් අර ගන්නවා. ඒක මේ විභව ශක්තියක් චාලක ශක්තියක් වඩපත් කිරීමක් වගේ. Taman තුල තියෙන මේ හැකියාව ක්‍රියාවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ හැකියාව නැත්නම් ඒ පොටෙන්ෂල් එක එහෙම නැත්නම් ඒ විභවය ඒ චාලක ශක්තියක් බාටපත් වීමේදී ඥාන පරිමිකම බලපාන්නේ උගත් නුගත්කම් බලපාන්නේ පොහසත් දුර්වල දුප්පත් බලපාන්නේ ඕන කෙනෙක් කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් ප්‍රයත්නයේ ප්‍රමාණයට අර වීරිය වැඩෙනවා එතකොට ශ්‍රද්ධාවත් අඹරවගෙන තමයි මේ වීරිය වැඩෙන්නේ එතකොට යාට සතිය පිහිටන බව සතිය චිත්තක්ෂණ එකක නෙවෙයි දෙක තුනක එක දිගට පිහිටන බව. හරියට ඇවිදින්න ඉගෙන ගන්න බබෙක් යන්තම් එක පියවරක් තියලා උස්සන්න ගිහිල්ලා පියවර දෙක තුනක් තියන්න පුළුවන් වෙන්න වගේ. 7යි 7යි කියලා පුරුදු වෙන්න වගේ එන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා මේ ඇවිදිද්දී නමුත් එක දිගට පියවර තියෙනකොට ඒ තුල ඉරියව්ව මාරු වුණාට දිගටම සතිය තියෙනවා නම් සමාධියක් උනත් ගන්න පුළුවන්. මේ ඇවිදින සමාධියක් දැන් කතා කරන්නේ. ඉඳගෙන අත පිට කතක් තියාන ඇත් එක වහගෙන ගන්න සමාධියක් නෙවෙයි. නිකන් හරියට මේ බැරල් එකක් උඩ ඉඳගෙන බැරල් එකත් පෙරලා පෙරලා යා බැරල් එක උඩ ඇවිදින්න වාගේ එක සමතුලිතතාවයක් ගන්න පුළුවන්. පොළවේ ඇවිදපු කෙනාට බැරල් එකක් උඩ පෙරලගෙන යන ගමන් බැරල් එකත් පෙරලා උඩ ගන්න පුළුවන් ඒක තුලිත සමතුලිත භාවයක්. අන්නේ ඒ හැකියාව මන් තුලම තියෙනවා කියලා වැටහිම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අරය ළඟ තියෙන ප්‍රඥාව, මෙයා ළඟ තියෙන ප්‍රඥාව, හෙටේන ප්‍රඥාව, ඊයේ ප්‍රඥාව නෙවෙයි. මේ බැලන්ස් එක මේ සමතුලිත භාවය ගන්න පුළුවන් කියලා මං හිතනවා නාකි නාකිච්චන්ද හිතට අප්සෙට් ඇති දැන් ඉතින් බැරල් පෙරලන යුගේ ගිහිල්ලානේ තියෙන්නේ. පොඩි උන්නම් ඔය තල්ල කඩන හරිව කරනවා. නමුත් මං මේ කියන්නේ නිදර්ශනයක්. මේ පොළවේ ඇවිදිනවටත් යන්න බෑනේ මේ කට්ටිය නාගෙත් තරගිට තෙයි කාටත් ওই ටික වෙයි කියලා දස්තුක් කාලේ ඇදගෙන වැටෙන යුගේ. නමුත් මං කියන්නේ අරමුණක හිත පවත්නකොට එක දිගට වැටක් පවත්න්න පුළුවන් ගතිය එකක් කරපෙන්නාට කීපයක් කරතයි. මෙන්න මේ විදිහට මෙහෙම යනකොට අර තමන්ගේ සද්ධාව දින අර පුස්කකා තිබුණු සද්ධාව දැන් ක්‍රියාත්මක සද්ධාව බාටපත් වෙනවා. වීරිය කියන එක එතන එතන ලකුණු ලැබෙන දෙයක් බාටපත් වෙනවා. සතිය කියන එක අඛණ්ඩභාවයේ පොඩ පොඩ වැඩෙනවා. ඒකට මේ පොඩි ගහක් යට වුණත්, ගෙන්දගම් පළවේ වුණත් භාවනා කළ හැකි, සමාධියක් ගත හැකි කියන සංඥාව එන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා විපස්සනා සමාධිය කියලා. ක්ෂණ මාත්‍ර සමාධිය කියලා මෙන්න මේ ඥාණය මයි ළඟම තියෙන එක. මෛත්‍රී බුදුහාමරවයි කියලා විශේෂයක් මට ලැබෙන්නේ නැහැ. උත්සාහ කෙරුවොත් දැන් පුළුවන් නම් එච්චරයි ආයේ මත්තට වැඩි වෙයි කියලා අඩු වෙයි කියලා විශ්වාසයක් නැහැ. මේ தත්ත ජාතානං ධම්මානං අනතිවත්තනත් තේින සම්පාංශනා කියලා මේ උපදින්නා වූ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එකිනෙකා පරයා යන්න දෙන්නේ නැතුව සද්ධාව ගොඩාක් වැඩි වෙලා ප්‍රඥාව කාබාසිනිය වුණොත් මේවා කියා පපා නටන්න පටන් ගන්නවා හැමතැනම. එහෙම වුණොත් එහෙම ගමන්ට බාධායි. වීර්ය ඕනකට වැඩිය වැඩි වුණොත් අර ඇති වෙන හිතේ සමාධිමත් ගතිය හිතේ ඒකලස් ගතිය නැති වෙනවා. නිසා වීර්ය සමාධියත් එක්ක නිතරම සමතුලිත වෙන්න ඕන. ඒ වගේම සද්ධාවත් ප්‍රඥාවත් එක්ක ඕනෑමට වැඩි එකිනෙකා පරයා යන්න දෙන්නේ නැතුව මේ භාවනාවෙම උපදින මේ ඉන්ද්‍රිය ධර්ම එකිනෙකා පරයා යන්න නැති වෙන විදිහට හදනවයි කියන එක එක දරුවා හම්බෙච්ච අම්මා දරුවෝ දෙන්න හම්බෙච්ච අම්මා දරුවෝ පස් දෙනා හම්බෙච්ච අම්මා සමවසේ ඔක්කොම මගේ දරුවෝ කියනවා මිස ඒ ඒ අය අතර රණ්ඩුවක් ඇති කරනවා අම්මා කැමති වෙන්නේ නැහැ. ඒක තමයි භාවනාදී ඇති වෙන මේ ඉන්ද්‍රිය ධර්ම සමතුලිත කිරීම කියන එක සමතුලනය කරනවා කියන එක කිසිම විදියකට දෙවන්නේකට කරන්න බෑ. එනකොට එනකොට තමයි තේරෙන්නේ මට දැන් තියෙන සද්ධා වැඩි වෙලා එහෙමනම් තේරුම් ගන්න ප්‍රඥාව අඩු වෙලයි කියලා. ප්‍රඥාව වැඩි වුණා නම් සද්ධාව අඩු වෙලා. අධික සද්දෝ මන්ද පඤ්ඤෝ. මන්ද සද්දෝ අධික පඤ්ඤෝ. ওই දෙක ගියොත් පස් දිනේ කර හස්සිය බැඳගත්ත කරත්ති එක හස්සියක් එක පැත්තකට අදිනවා වගේ. ඉතින් මෙව අතර සමතුලිතතාවයක් දකින්න ඒ දකින්ද එහෙම නැත්නම් ඒ Tamante ඥානයේ පහළ මේ හරියට ඇති විදියට වාර්තා කරන්න පුළුවන් නම් අහගෙන ඉන්න එක්කනට පොඩ්ඩක් කියලා දෙන්න. ඔය යන්නේ සද්ධා වැඩි වෙලා කරුණා කරලා ප්‍රඥාවටත් තැනක් දෙන්න. නැත්නම් ওই වැඩි වෙලා තියෙන වීරිය ඒ නිසා සමාධිය අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙහෙම බල සම්බර කරන්න. එතන ඔය සමාධිය වැඩි වෙලා තියෙන්නේ වීර්ය ටිකක් වැඩි කරන්න කියලා අන්නේ මේ නික්කම ධාතු අවස්ථාවේ ඇති වෙන මේ ඉන්දිය ධර්මයන්ගේ සමතුලිත භාවය හරියට මේ තේ වත්තක් නරතු කරන කෙනෙක් හරියට ඒක උඩ මට්ටමට තියාගන්න තේ දළු අමතර දේවල් කපලා මත් කප්පාදු කපනවා වගේ වැඩක්. තමන්ම වඩන ලද තේ ගහ තමන්ම කපනවා මට්ටම් කරා. කෝපි වඩන මිනිස්සුත් අනවශ්‍ය අතු ටික කපලා දාන්න ඕන. වගාවක් කරනකොට හොඳට කඳට අවුව ලැබෙන විදිහට සමබර වෙන්න කප්පාදුව කියන එකක් තියෙනවා. මේක කිසිම තැනක නෑ විපස්සනා භාවනාවේ අර. Tamangeම වැඩෙන ಗುಣධර්ම පොල්ලට ලොකු වළඳ වෙන්න දෙන්න එපා. ඕනෑමට වැඩි වැඩෙන්න දෙන්න එපා. ඒක සමබර කිරීමට විශාල ඥානයක් අවශ්‍යයි. ඒ ඥානය හැම කෙනා ගාවම තියෙනවා. මෙතෙන්ද විතරයි ඒක ක්‍රියාවත් වෙන්නේ. තදුපග විරිය වාහනට්ටේන කියලා ඒ ඉන්දිය ධර්ම සම වෙනකොට භාවනාවේ තතනන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. ආයාස කරන්න ප්‍රමාණය අඩු වෙනවා. ඉබේම භාවනාව යන්න පටන් ගන්නවා. ඉතින් ඔය අද දෙන්නේ ලියන්න උත්සාහ කළ තුන මම දැක්කා. සක්මන් කරනකොට ඉසල ඉසල වම දකුණ ඔසවන යවන තබනවා කියලා මෙනෙහි කරපෙන්න අන්තිමට අනායාසයෙන්ම සක්මන යන්න පටන් ගන්නවා. ඉතර ඉතාම අමාරුවෙන් පියවරෙන් පියවරට තමන්ඩ ගිය සතිය දැන් පියවර 20 ගණන් 30 ගණන් යනවා මෙහෙවීමක් නැහැ. අනායාසයෙන්ම යනවා. අපි කියන gediya පිටින් ඇවිදිනවා මම දන්නවා. අන්න ඒ වගේ අර මුලින් මුලින් ආයාස කරවෙච්ච මේ ගතිය කිරීම හරහා අතපුරුද්ද හරහා පරිචය තුලින් ඉබේම වගේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී යොදන ලද යෙදී යුතු වීර්ය අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒක භාවනායේ දෝෂයක් නෙවෙයි. එන්ජින් එකක් කාර් එකක් ස්ටාර්ට් කරනකොට ගොඩාක් පෙට්‍රල් පාවිච්චි කරනවා. පළවෙනි ගියර එක තරම් ඕනේ නෑ දෙවෙනි ගියර එකට යනකොට පෙට්‍රල්. ඒක හැතැම්මක් යන්නේ ඒ අර Java වැඩ කරනවානේ. තර්ඩ් එකට දාපුවම තවත් පෙට්‍රල් පාවිච්චි අඩුයි. টොප් එකට දාපුවම අඩුම ඉන්ධන ප්‍රමාණයකින් වැඩිම හැතැම්ම ගණක් යන්න පුළුවන්. අන්න ඒ ගතිය යෝගාවචරය තුළ ඇති වෙන මේ පරිචය මේ දක්ෂකම යෝගාචර තේරෙන්නේ නැහැ. නමුත් කමඨාන් වාතාව හරියට අමාරුයි ඒක ලියවෙන බොහොම හොරයි. ලියවෙනව නම් පෙන්ලා දෙන්න පුළුවන්. දැන් ඕක තමයි නික්කම ධාතු කියලා කියන්නේ. වෙනදා ඉඳගෙන විනාඩි 20ක් 30ක් භාවනා කරන්න ඕන දේ විනාඩි 3න් 4න් හරියනවා. වින්දා නూరు නුපුරුදු ගතිය තිබුණ සක්මන දැන් ගිහිල්ලා පියවර දෙක තුනකින්ම හරියන පටන් අරගන්න. එතකොට ඒ හරියනවත් එක්කම මේ වෑයම කියන එක ඒකට යොදන්න ඕන ශක්තිය අඩුවෙන් කෙරෙන්න පටන් ගන්නවා. මෙන්න මේකත් එක කුසීතකම කියන එක, නිදිමත කියන එක, කම්මැලිකම කියන එක ඒකාකාරීකම එන්න ඉඩ තියෙනවා. ඉසර ප්‍රයත්න කරලා ලබාගත යුතු සමතුලිත භාවය දැන් අනායාසයෙන්ම ලැබෙනකොට යෝගාවචරය බනහලා තිබුණ නැත්නම් කමඨාන සුද්ධ වෙලා තිබුණ නැත්නම් එහෙම බෙල්ල කඩා වැටෙන්න පටන් ගන්නවා. එහෙම සක්මනේ එහාට මෙහාට පැද්දෙන්න පටන් ගන්නවා. බීපු මිනිසෙක් වාගේ. ඉතින් ඒක හරියට යෝගාවචරයට සුද්ධ කළ දෙන්න පුළුවන් යෝගාවචරය තුලින්ම මේක වාර්තා කිරීමේ හැකියාව මේක මේ මට වෙච්ච දෙයක් නෙවෙයි මේ ස්වභාවය ඒ මහසිසාරද ස්වාමීන් වහන්සේ ලියන පොතේ මේ පැවිද්දෝ පැවිදුණාට පස්සේ ඇන්දෑවට ඒ සූත්‍ර 14ක් දවසින් දවසට එක එක එක එක අපි සජ්ජායනා කරනවා. ඉතින් ඒක පැවිදි වෙලා ආවට පස්සේ ඉතින් පොත බලාගෙන ඒ ඒකේ දස ධම්ම සූත්‍රය කියයි. ඉතින් එක එක එක සූත්‍ර කියන්නේ කියනකොට දැන් අනේ වැඩිමාල් සංඝයාත් එක්ක පොත බලන්න කියනකොට හරි උනන්දුවෙන් අපි කියවනවා. කවදා හරි කටපාඩම් වෙච්ච දවසේ පිරිත් කියනකොට නිින්ද යනවා. පිරිත් කියනකොට නිින්ද යනවා. ඒ මොකද දැන් පොත බලන්න ඕනේ හිතේ දන්න ඕනේ ඉබේ ගෙරෙන්නේ. නිින්ද යනවා. ඉතින් අපි හිතන්නේ එහෙම නෙමෙයි දැන් පිරිත් කටපාඩම් වෙන්න වෙන්න උනන්දුවක් ඒ නෑ. අර බහතෝරන වෙලාවේ පිරිත් පොත බලන්න කියලා ඒ උනන්දු කෙරුවට එන්න එන්න නිින්ද යන පටන් ගන්නවා. ඒකට ඒ වෙලාවේ ඒක හැටි එන්න එන්න එන්න යොදන්න ඕනේ ශක්ති ප්‍රමාණය වීර්ය අඩු වෙනවා කියන එක මේ වගේ සාමූහිකව භාවනා කරන සාමූහික කමඨාන් සුද්ධ කරන වෙලාවේදී වාසිදායක විදිහට කියලා දෙන්න පුළුවන්. භාවනා හරියාගෙන එනකොට කුසීත ගතියක් එනවා. නීරස ගතියක් එනවා. ඒකාකාරී ගතියක් එනවා. එතකොට මේක මේ උඟ දෙනෙක් හිතනවා මට විතරක් වෙච්ච දෙයක් කියලා. මං කියන්නේ එන්න ඕනේ කියලා පතන්න එපා. එන්න ඉඩ තියෙනවා. ආහන්නේ වෙලාවේදී Taman දැනගන්න ඕනේ මේ වෙනත ආයාස කරමින් කරපු දේ මෙනෙහි කරමින් කරපු දේ දැන් මෙනෙහි නොකර අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගතියක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතෙන්දී කුසීත නොවි නැගිටලා නොගොහින් මේ ඇතිවෙච්චයේ වාසිදායක තත්වෙන් කියන්නේ සමතුලිතතාවය කියලා අවදි වෙන්න දන්නවනම් එයා මේ ජීවිතේම නිවන් දකින්න තරම් පස්චිම භවිකේ. එහෙම නැත්නම් අනේ මට බෑ භාවනා කරන්න නිදිමත වෙනවා. ඒ නිසා ඒ ගුරුවරයා හොඳ නැහැ. ඒ කර්මස්ථානය හොඳ නැහැ. ඒ භාවනා මධ්‍යස්ථානය හොඳ නැහැ කියලා යන්න පටන් ගත්තොත් වැස්ස වෙලාවට තෙමි ගීලෙන් හදන පියාරසල කරන කුරුල්ලෙක් වගේ අත්ෙන් අතට පයින් කුරුල්ලා තෙමි නැහි කියලා තියෙනවා. මේකෙම මේක පවත්තන්න නම් මේ වායාමය ආරම්භ ධාතුන් වීර්ය දැන් নিকකම ධාතු වීර්ය ගියාට පස්සේ ලොකු කීකරුකමකට ලොකු tempatකමකට එන්න පටන් ගන්නවා. තලතුණකමකට එන්න පටන් ගන්නවා. අන්නේ භාවනාවේදී හම්බෙන தത്വෙදී ඒ ලැබෙන අවස්ථාවේ නිදාගෙන හෝ කුසීත වෙලා හෝ නැගිටලා ගිහිල්ලා හෝ ඉඳන් අරමුණ හයෙන් හුස්ම හයෙන් හුස්ම ගන්න ගිහිල්ලා හෝ අවුල් කරගන්න එක සාමාන්‍යයෙන් වෙනවා. බලක් ගන්න බෑ ඒක හරියට අර පොඩි දමයින්ට කන්න දුන්නාට පස්සේ එයා කටින් විතරක් නෙවෙයි කන්නේ උගන්න ආයෙත් ගා ගන්නවා මූණෙත් ගා ගන්නවා ඉතින් ඒ පොඩි කාලේ හැටි එහෙම තමයි අන්න ඒව කරලා තමයි මේ කැම මේසෙකට ගිහිල්ලා අතිපයි ගා ගන්න නැතුව කන්න ඉගෙන ගන්නවා වගේ භාවනා කරනකොට අන්නේ එන ගතියේදී නේවාසිකව භාවනා කරනවා නම් ලාභයි දවසට බයක් භාවනා කරන ඊට පස්සේ හෙට නෙවෙයි අනිද්දා ආයෙත් බයක් භාවනා කරනවා නම් මේ දෙක අතර පැවැත්ම නැති වෙනවා මේ දෙක අතර ත්වරණය ගැම්ම Java නැති වෙනවා මේ නිසා එකක් භාවනා කරුවා ආයෙ සක්මන් කරුවා ආයෙ භාවනා කරා ආයෙ සක්මන් කරුවා ආයෙ භාවනා කරනකොට මේක දැක ගන්න පුළුවන් ගතිය වැඩි. ඉතින් මේ වගේ වෙනකොට කියනවා තමයි තේරෙනවා නම් ටික වේලාවක් අරමුණේ ඉන්න පුළුවන්. සතියත් පවදිනවා. වීරියත් පවතිනවා. දැන් අඩු වීරියකින් අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගතියක් එනවා. ඒක තමයි කුසීත වෙනවා. අනේක නැතුව මට අවදියෙන් කරන්න ඕනෑ කියනකොට ඔන්න පැවිදි වෙන්නේම හිතන්න හොඳ වෙලා. ඇයිද කේන්දර සීහිලා පෑහිලා තියෙන්නේ බඳින්න කල් ඇවිල්ලා දැන්. කලවැයස් ඇවිල්ලා. ඉතින් අර gedara dore ඉන්නකොට මේක කෙරුවට මේක පන්රේ හිටින්නෙත් නැහැ. කියන්න තේරෙන්නෙත් නැහැ. ඉතින් එතකොට ගොඩාක් කල් ගන්නවා. මේ එකින් එකට එකින් එකට මල් මාලෙට මල් ලැබුණා වගේ අත්දැකීම් රාශිගත වෙන්නේ. ඉතින් එතෙන්ද ඉස්සෙල්ලා ඒ ටිකට බවට එන බවට එන්නේ ඉස්සෙල්ලා පැවිදි වුණත් පැවිදි ජීවිතයේ මේ ටික කරගන්න ගිහිව හිටියයි මේකේ වෙනසක් නැහැ. එතෙන්ට යනකම් කරගන්න ගිහි උනත් එකයි පැවිදි උනත් එකයි. මට ධම්මික අහමුදුරු කිව්වේ උඹ පැවිදි වෙන්න එපා. ඔබට කවදා හරි පැවිදි උනත් එකයි ගිහි උනත් එකයි කියන එකට සමාන දෙකේ සමාන වෙනකන් සතිය වෙනකන් gedara ඉඳගෙන භාවනා කරපන් කිය. හැබැයි කාටවත් අහු වෙන්න කරන්න එපා. ඒක තමයි සෙල්ලම තියෙන්නේ. මෙච්චර භාවනා කරාට කිසිම කෙනෙකුට ඇඟවන්න එපා මම මේ සක්මන් කරනවායි කියලා මොනවට ඇහුවොත් කියනවා මේ පොඩ්ඩයි එහාට මෙහාට ඇවිදිනවා මේ යතුරු නැති වෙලා පොඩ්ඩක් හොයනවායි කියලා කියනවා මිසක්කා සක්මන් භාවනා කතා නැහැ. පරියක භාවනාවක් කරනවා නම් දොර ලොක් කරලා වැඩේ කරන්න. මොකද හැම කෙනෙකුටම පුළුවන් බාධා කරන්න විතරමයි. කිසිම කෙනෙකුට මේකට අස්වසාලන්න දන්නේ නැහැ. දන්නවනම් දන්නේ ආබාධ කරන්න විතරයි. ඒ නිසා බාධා වෙලා තියෙනවනම් පුරාජේරුව නිසයි බාධා වෙලා තියෙන්නේ. කෑ ගහන්න ගිය නිසයි බාධා වෙලා තියෙන්නේ. ඇඟෙන්න කරන්න එපා. හැබැයි ඇතුලෙන් විශාල අවදිභාවයකින් කරන්න මට වෙනදට වැඩිය ඉක්මනට අරමුණට හිත පිහිටනවද? වෙනදට කලින් අරමුණට හිත පිහිටනවද? එහෙමනම් භයානකමක් තියෙනවා නින්දට යන්න ඉඩ වැඩි. කම්මැලි වෙන්න ඉඩ වැඩි. නීරස වෙන්න ඊට වැඩි. යන්නේ ඒක කාගෙන යන්න අවශ්‍ය කරන්නා වූ වීරිය අර ආරම්භ ධාතු නීති වගේ මේක ශිල්පීය වීරියක් අවශ්‍යයි. මේ වීරියට කියනවා ප්‍රඥා සම්පයුක්ත වීරියක් කියලා. නෑ ඔලමුලකමට කරන වැඩක් නෙමෙයි ශිල්පයක් දැන් දන්නේ. ඇති වෙච්ච සතිය සතිචිත්තක්ෂණ මල් මාලයකට අමුණන්න වගේ කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා ඉඳගෙන නොබෝ වේලාවකින් අරමුණට හිත යනවා. ලකුණ තමයි අරමුණේ ඒකාකාරී ගතියක්, අඩු වෙහෙසකින් කරන්න පුළුවන් ගතියක්, අනායාසයෙන් කෙරෙන ගතියක් එනකොට කරුණුරින් වලකින්න නිින්ද වට ගන්න එපා. ආය අරමුණ ලොක් කරන්න ආයාසයෙන් හුස්ම ගන්න යන්න එපා. ඒ වගේම මේ වැරදිල්ලක් සත්‍ය අඩුවිල්ලක් සත්‍යමාධ්‍ය අඩුවිල්ලක් කියලා වැරදි අර්ථකථන දෙනවා හිත. ඒක කරන්න එපා. ඒ විනෝඩ වෙන අරමුණක් දාන්න හිතනවා. ඒව කරන්න එපා. ඉතින් එතෙන් යනකොට මේ ඥාන ටික Taman ළඟ තියෙයිද කියන එක කනබල්ලන් ගහනවා වගේ වැඩක්. මෙතෙන් තියෙනවනේ මේක හැලහප්ප ගන්න නැතුව මේකෙම මේ හරියට මේ පොළොස් සම්බුලක පදම ගන්නවා වගේ. මේක හොඳට තැඹීගෙන එනකොට හරියට දැනගන්න ඕනේ මේකට මේ මේ ටික දාලා එතකොට ඒකේ පුසුඹකුත් වෙනවා, පහටකුත් වෙනවා, රසකුත් වෙනවා. ඒ වගේ අර ඉන්ද්‍රියානම් ඒක රසත් තේින සම්පහන්සනා කියලා තමයි තේරෙනවා දැන් සද්ධා වීර්ය සමතුලිත වෙනවා. සද්ධාවයි ප්‍රඥාවයි වීර්යයි සමාධියයි සමතුලිත වෙනවා. හරියට නිකන් බටර් කෑල්ලක් රත් වෙච්ච බියකින් කපන්න වගේ හොඳට සතිය පවතිනවා. අන්නේ වෙලාවේදී හලහප්ප ගන්න නැතුව. එහෙම නැත්නම් ඒක සිද්ධ වෙන්නේ පරියන්කේ අන්තිමට නම් නැගිටින්න එපා. එහෙම මේක කරගෙන යන්න. කරගෙන යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ ඔක්කොම එකතු කරපු එකේ ගොනුව තමයි මේ එන්න හදන්නේ. මේක හරියට කියනවා මේ වහලේ මුදුන් ඇටේ හයි කරන වෙලාව වගේ ඔක්කොම පරාල ටික ගානට ඇවිල්ලා ෆිට වෙන වෙලාව අන්න ඒක වෙන්නේ ආරම්භ ධාතු වීර්යය නෙවෙයි. ඒක වෙන්නේ වහලේ ගහන වෙලාවේ. කැණි මණ්ඩල සකස් කරන වෙලාවේ. අන්නේ කැණි මණ්ඩල සකස් කරන වෙලාවේදී Tamanට තේරෙන්නේ නැත්නම් ඒක වටහා ගන්න බැරි නම් අපි අතරමඟදී බර බහා තබල යනවා යන. එහෙම කරන්නේ නැතුව මේ අහුවෙච්ච වෙලාවකට අනුග්‍රහකරනද ඒ ආරම්භ ධාතු වික්‍රම ධාතු වීර්ය නෙවෙයි දැන් নিকකම ධාතු වීර්ය තියෙන්නේ ගත්ත බර එහෙම දිගට කරගෙන යනකොට තමයි තේරෙනවා මේකේ පුදුමාකාර පදමක් තියෙනවා. ඒක තටමලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක කරන්න පුළුවන් වෙන්නේ කරමින් වර්ධමින් කරමින් වර්ධමින් කරමින් වර්ධමින් හරියට වයලින් එකක් ගහන්න පුරුදු වෙන්න වගේ. සංගීත භාණ්ඩයක් පුරුදු කරන්න වගේ. එහෙම නැත්නම් ශිල්පයක් ඉගෙන ගන්නවා වගේ ලක්ෂ කෝටි වාරයක් කරනවා. ඒකට කියනවා ආසවනට්ඨේන සම්පහන්සනා කිය. ඒකම නැවත නැවත කරන්න ඕනේ. එක පාරයක් වුණාට කියා පාණ්ඩේ යන්න එපා. දෙවෙනි සැරේ නොඋණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මොකද Tamange හැකියාව මුකුත් වෙලා නැහැ දෙවෙනි සැරේ නොඋනට ආයෙ උත්සාහ කරන්න. කරගෙන කරගෙන කරගෙන යනකොට තේනවා බුදු වෙන්න බුද්ධාන වංශිනම කොච්චර මහන්සි වෙන්නද කියලා. අපි හිතනවා මේ දරුවෝ වදන එක ලොකු හයියක් කියලා. රස්සාවක් කරන එක ලොකු හයියක් කියලා. කාමෙට කඹරන එක ලොකු හයියක්. ඒ ඔක්කොම තුච්ච පාහර වැඩ. ඒක නෙවෙයි කරන්න ඕනේ. මගේ හිත එක අරමුණක සමාහිත කරනවා කියන එක කම්බියේ එවිදිනා වගේ වැඩ. දී යටින් ගින්දර ගිනිනවා වගේ වැඩ. අර ලෝකෙ තිබුණ ලෞකික ඥාන සියල්ලම අපි අන්දමන්ද කරන සුළුයි. සියල්ලම අපි අසත්‍යමත් කරන සුළුයි. සියල්ල සමතුලිතේ කඩලා දාන සුළුයි. මේ සමතුලිතයක් සතියක් මේ ගැම්මක් එන වෙලාවේදී ඒක නඩත්තු කරන්න නම් ඒකට අනුග්‍රහ කරන්න නම් පුංචි ශිල්පයක් තිබිලා බෑ. හැබැයි කවුරු හරි හුඟ දෙනෙක් හිතනවා මං හිතන්නේ සමහරලාට ඒක සාධාරණ දැනෙන්නේ බුදුරෙක් ඉපදිච්ච පහළ වෙච්ච වෙලාවක බුදුජානනාංශය ළඟ හිටියොත් මේක පහසු වෙයි කියලා ඒක සාමාන්‍ය තේරවාදී පිළිගන්නවා. මොකද බුදු කෙනෙක් අපිට දෙන දෙයක් නැහැ. ඒක තමා විසින්ම කරලා කරලා ලක්ෂ කෝටි වාරයක් කරලා කරලා එහෙම කරන්න පුළුවන් ධෛර්යයක් ශක්තියක් ලැබෙනවා සත්පුරුෂයොත් එක්ක ඉන්නකොට. මොකද සත්පුරුෂය ලාභ සත්කාර වලට උනන්දු කරවන්නේ සත්පුරුෂය උනන්දු කරවන්නේ මේ වගේ මේ නික්කම ධාතුවට උනන්දු කරවිලයක් කරන්නේ. ඒකත් කරන්නේ කියලා නෙවෙයි. කරලා පෙන්නලා. ඕක තටමලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තටමන් නැතුව කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. කරපන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. නැවත නැවත කරනවා. නැවත නැවත කරනවා. ආන්නෙම කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ කවදාකවත් දෙමව්පිය අපිට දෙන්නේ නැහැ. කවදාහකවත් පන්ති කාමරේ ගුරුවරයෙක් අපිට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන දෙයෙන් ඉදිරියක් හදාගෙන මේ බුදු කෙනෙක් බුද්ධ ශ්‍රාවකෙක් හම්බ වෙලා ඒ දැනුම යොදලා මේ සමතුලිත භාවය ගන්න හැටි. ඒක අකාලික ධර්මයක්. කරනකොට හරිය කෙනාට තේරුම් කර ගන්න පුළුවන්. ඉතින් දැන් දැන් කරන පරිේශනවලදී විශේෂයෙන්ම ස්නායු පිළිබඳ පරිේශන සහ මේ සත්‍ය පිළිබඳ ප්‍රශ්න පරිේශනවලදී සමහරුන්න මේක කොහොමඩක්වත් කරන්න බෑ. සමහරුන්ට කියපු ගමන් කරන්න බැරි වුණාට මේක කළ හැක්කක් බව තේරෙනවා. ඒ කියන්නේ කුසල ඡන්දේ පහන. ඕ මේක තමයි කරන්න ඕනේ කියලා. අන්න ඒක පිළිබඳ පරිේශන කරනකොට කල්ැතුව කියන්න පුළුවන් වේද මෙයාට කිරුවොත් හරියයි මෙයාට කිරුවොත් වැරදි කියලා කවදාකවත් කියන්න බෑ. ඒක සරුවච්චන් වහන්සේගේ ආශයනුසේ ඥාණයෙන් කරන කියලා කරන්න පුළුවන්. හැබැයි වතුරට බැහැවගෙනාට තමයි පීනන්න පුළුවන් වෙන්නේ පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්ට යනකොට මේ යෝගාවචරය තමන්ගේ වටිනා භ්‍රමචර්ය කටයුත්තෙන් 50ක් විතර ඉවරයි. දැන් මෙතන ඉන්න හුඟෝ දෙනෙක් මේ මට්ටමට ඇවිල්ලා ඇති. නමුත් ඒගොල්ලෝ ඒක වාර්තා කරන්න දන්නේ මේකයි භාවනාව කියලා දන්නේ මේකයි මේ සම්මා වායාමය කියලා දන්නේ ඉතින් අර හරියන වෙලාවත් අවුල් කරගන්න ඉඩ තියෙනවා. එහෙම හරියච්ච දේ අවුල් නොකරගත්ත කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ. ඒක තමයි ක්‍රමය. නැවත නැවතත් කරන්න. නැවත නැවතත් කරනකොට Tamante පදම අහුවෙනවා. මෙන්න මේ වෙලාවේ මෙන්න මෙච්චරක් වීර්යය යොදලා මෙන්න මෙහෙමයි මේක කරන්න ඕනේ කියලා. මොනම තාලෙන්වත් කාටවත් කියලා දෙන්න බෑ. එයාට කිත හැකි උඹත් උත්සාහ කරලා බලපන්. හරි ගියොත් හරි. ඉතින් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ යම් කිසි ශිල්පීය ක්‍රමයක් උගන්වනවා කියලා හිතුව. ඒක මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ ගෝලයන්ට හරියන්නේ නැහැ. ඒක එක නාගේ තියෙනවා එක එක මේ උපනිශ්‍රේ සම්පatti. හැබැයි කළ යුත්තේ නම් මේකයි කරන ක්‍රම වෙනස්. ඒක නිසා අපි මේ උත්සාහකරනද මේ වගේ දෙයක් උත්සාහකරනද හොඳටම වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන්නේ කාය ශක්තිය නෑ. ලෙඩ වුණාට පස්සේ ශක්තිය නෑ. එහෙම නැත්නම් මරණාන්තික මරණාන්තික වෙලාවේ මර ඇඳේදී කරන්න බෑ වැඩි. ඒක කල්ැතුව කරලා කරලා කරලා කරලා කරලා පුහුණු වෙලා හිටියොත් මරණයට බොහොම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. වයසට ගිහිල්ලා බොහොම සාර්ථකව තමන්ගේ ජීවිතය අනුන්ට බරක් නොවන විදිහට කටයුතු කරතයි. ලෙඩ වුණත් කිසි කෙනෙකුට බරක් නොවි උපස්ථාන කරන්න පුළුවන් ලෙඩෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් දැන් තියෙන්නේ මෙහෙම නෙවෙයි ලෙඩ වුණාට පස්සේ තමයි භාවනා කරන්න පටන් ගන්න. වයසට ගියාට පස්සේ තමයි භාවනා කරන්න පටන් අරගන්නේ. මරණයේදී අහනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට මේ භාවනා ක්‍රමේ පොඩ්ඩක් කියලා දෙන්න බැරිද කියලා. දැන් බොච්චර කල් මොකටද කෙලිවේ කියලා ඉතින් කියන්න දෙයක් නැහැ නේ ස්වාමීන් දන්නවනේ ඉතින් අපි මෙතෙක් කල් කරපු දේවල් කියලා. එතකොට ඉතින් මේ මනසට බැනලා වැඩකුත් නැහැ නේ තව පොඩ්ඩකින් මැරෙනවා. ඉතින් හොඳම වැඩ දෙන්නේ මැරිලා යන්න හදන එක තමයි කරන්න තියෙන්නේ. දැන් මේ වැඩමුළු සංවිධානය කරනවා කියලා කියන්නේ ඒක නෙවෙයි. එහෙම තාම මාරාන්තික ලෙඩක් නැති, තාම වයසට ගිහිල්ලා නැති අයට කියනවා මේ දේ කරපන් අහන්නෙම නැහැ. ඒකට හිතනවා නෑ නෑ මෛත්‍රී බුදුහාමුදුරු ගියාට පස්සේ අත දික් කරලා එහි භික්කවේ කියලා අපිට එහි භික්ෂු භාවයෙන් රහත් වෙලා 60 පිරිච්ච වස්සටක් වෙච්ච හාමුදුර කෙනෙක් වගේ එකපාරට නිවන් දකින්න ලැබෙයි කියලා ඉතින් පිංකම් කරනවා කරනවා කරනවා කරනවා අර ඒ වික්ෂ භාවයෙන් නිවන් දකින්න. මේ එකලස අරමුණකට හිත දාලා අරමුණට හිත ගිය බව දැනගෙන අරමුණේ තියෙන ස්වභාවික ගති ලක්ෂණ දැනගෙන එක දිගට මගේ හිත දැන් පවතිනවා කියන මේ ඥාණය හිතනවද කාගැරි ආශිර්වාදකින් ගන්න පුළුවන් වෙයි කියලා. හිතනවද වෙන ඇති කරගත්ත පිනකින් මේක සිද්ධ වෙයි කියලා. ඒවට කියනවා පමාව කියලා. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. මේකම කරන්න ඕන. මේකම කරන්න ඕනේ. ඉතින් ඒ නිසා කරන්න ලැබිච්ච ලැබින්ට ඉඩ ලැබිච්ච අපි කොච්චර වාසනාවන්තද කියලා හිතන්න. අපි ආරම්භ ධාතුව සාර්ථකව නිම කරලා තියෙනවා. දැන් নিকකම ධාතුවේ ඉන්නේ වරින් වර අරමුණට එල්ල වෙනවා. මුලිච්ච වෙනවා. වරින් වර ඒ අරමුණේම පියවර දෙක තුනක්, චිත්තක්ෂණ දෙක තුනක්, හුස්ම රැලි දෙක තුනක් ගන්න පුළුවන්කම තියෙනවා. මේක කවදාකවත් අම්මා අප්පා දීපු බුදලයක් නෙවෙයිනේ. කවදාකවත් සල්ලි වලින් ලැබිච්ච දෙයක් නෙවෙයිනේ. මේක විතරක් අගය කරන්න. මේකම කතා කරගෙන ඉඳ ගියොත් අපි ඒකාන්තයෙන්ම සද්ධර්මයට යනවා. සත්පුරුෂයන් ළඟට යනවා. අපේ සීලය එන්නේ එන්නේ අදි සීලයක් වඩටපත් වෙනවා. මෙතන ඇත්තටම සීලයට වැඩිය මේ චිත්ත භාවනාව අදි චිත්ත භාවනාවක් වඩටපත් වෙනවා. එතකොට අනික් පිරිසත් ඒ වගේ භාවනා කරන පිරිසක් නම් ඇත්තට මේක ලොකු පරිවාර සම්පත්තියක්. ඒ අපි ඉන්නේ මේ වෙලාවේ භාවනා කරන පිරිසක නම් ලොකු පිනක් ඒක. විශේෂයෙන්ම නේවාතිකව භාවනා කරන්න පුළුවන් දෙයක් ලැබුණොත් අර ගැම්මට ලොකු අස්සසිලක් වෙනවා. නමුත් ඒක ඒ ලැබිච්ච අවස්ථාවට අනුග්‍රහ කරන්න දන්නේ නැතිකම වෙන මොනම දෙයකින්වත් පිළියම් කරන්න බෑ. අව කලදුටු කල වලහි ගන්න දන්නේ නැත්නම් අවස්ථාවේ හැටියට ඒක කරගන්න බැරි නම් ඒකට කියනවා අවස්ථානෝචිත ඥානය නෑ. ඒකට වෙන උපක්‍රමයකින් සම්පාදනය කරන්නත් බෑ. කරලපුරුද්දෙන්ම සම්පාදනය කරන්න ඕන. ඉතින් මේක හරි භයානක අමාරු බරපතල කාරණාවක් වගේ තමයි අපිට පේන්නේ. ඒ ඉතින් අර මිච්ඡා වායාමේ හැටි. නමුත් ඊටාම පුංචි ළමයෙකුට දීලා ඒ ළමයෙකුට කරන්න පුළුවන් ගතිය දකින්නකොට මුස්ලිම් ළමයෙකුට දීලා ඊළම මේක කරලා විස්තර කියනකොට මේ නුවර තිබ්බේ බද්දුදින් අල්ලා බද්දුදින් මහවිද්‍යාලයට ගිහිල්ලා 11 පන්තියේ ගෑන් ළමෙන්ට පෙන්ලා දීලා තිනවා පිට්ටනිය සක්මන් කරලා මොට්ටකිලි දාගෙන විනාඩි 15 සක්මන් කරලා ඇවිල්ලා ඒ ළමයා කියනවලු අනේ අපි කවදාකවත් හිතුවේ නැහැ මේ වගේ විනාඩි 15ක් ඇවිදිනකොට මෙච්චර හිතේ සෑල්ලුවක් එයි කියලා. මෙච්චර හිතේ සාන්තියක් ඇති වෙයි කියලා. මම මෙහෙම කකුල දිගාරිනකොට පිටිපතුලට අවුවැටල රත් වෙන කතියත් යටිපතුලේ තියෙන සීතල ගතියත් අතර වෙනස මට වැටුණයි කිව්වා. එහෙම මට පියවර ගාණක් යන්න පුළුවන් උනායි කියලා. ඒ කියන්නේ විනාඩි 15ක අපි දන්න මිත්‍යා දෘෂ්ටික ගෑනු ළමෙක් අවිදිනකොට පේන විස්තර ටික ඒ තරම්ම සූක්ෂමව කියනවා. එතකොට මේ ලොකු ටීචර් ඇවිල්ලා කිව්වලු අපිට වැරදිලා මේ 11 පන්තිය දුන්නේ කඩප්පුලිම කෙල්ලොට කියන්නේ 9 පන්තියේ අනිත් දවසේ අනී ඇවිල්ලා 9 පන්තියටත් සතිපාසල කරන්නයි කියලා. ඒකේ බේරන්න බැරිුණා මේ පන්ති කෙල්ල ටික. ඇත්තටම තමයි දඟලගෙන තමයි භාවනාවට එන්නේ. නැත්තම් සතිය මේ සක්වනට එන්නේ. ඉවර වෙනකොට ඒ විසාකා විද්‍යාලයට ගිහිල්ලා ඉවරලා කරලා ඉවරලා වළු ඒ ළමයින්ගේ. ඔයගොල්ලෝ භාවනා කරුවා පස්සේ මේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඕගොල්ලෝ ඒක ඇහුවලේ කෙල්ලෙක් ඇහුවලු අපි ඇතුළකට ඇතුළට එනකොට කඩාගෙන ආපු හැටි සෙරෙප්පු ගලපෙටේ දැක්කනම් පිට වෙනකොට අපි කොච්චර සාන්තෝද පිට උනේ. අපි කොච්චර විවේකීවද සෙරෙප්පු දාගත්තේ කියන එකවත් දැක්කේ නැද්ද කියලා ඇහුවා. ඒ තරම් වෙනසක් මේකේ තියෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි වතාවට කරලා. ඉතින් ඒක නිසා මේක මහා ලොකු බැරි කාරණාවක් කරගන්න යන්න එපා. මම හුඟක් වෙලාවට බරපතල ගොඩක් පාවිච්චි කරන වචන. මේ කියන්නේ එක දෙයක් දිගට කරගෙන යන්න. දැන් අපි ওই මයින් ජායක දීලා ඒ කියන්නේ බෝතලයකට පස් ටිකක් දාලා වතුර ටිකක් බාගෙට දාලා අපි හොල්ලලා පෙන්නනවා. ඒ කියන ඔන්න ඔය වගේ තමයි හිත. ඕක මේසයක් උඩ තියන්නේ. හිමීටෝක තැම්පත් වෙන මිසක වෙන දෙන්න දෙයක් නැහැ නේ ඔකට. දැන් මේ තැම්පත් කරන මොකද්ද කරන්න ඕනේ? මොනවත් කරන්න නැතු හිටපන්. කෙරුවොත් කැළඹෙනවා. ඉතින් උඩේ භාවනා කියන්නේ අයියෝ එහෙම කොහොමද භාවනා කරනකොට තටමන් දෙපාද? දත්මිටි කන්න ඕනේ නැද්ද? අයියෝ දාගන්න කොන්දේසි මේ බෝතලයක පස් ටිකක් කලවම් කරලා ඒක තැම්පත් වෙන්න කරන්න තියෙන එක හොල්ලන්න නැතුව තියෙන එක විතරනේ. ඒ නිසා භාවනා කරනකොට අපිට කොච්චර වෙලාවක් මේ කය හොල්ලන්නේ නැතුව ඉඳගෙන ඒක ඇතුලේ මණ්ඩි ටික තැම්පත් වෙනකම් බලන ඉන්නවා කියන එක අමාරුම බෞද්ධයාට විතරයි. බෞද්ධය මේක මොකද්ද කරන්න හදනවා. මේ තැම්පත් කෙරෙන්න ඕන එක කරන්න හදනවා. කෙරෙන්නේ නැහැ. ඒකමුත් අමාරුම පිළිස තමයි සංඝයා. කියලා දෙන්නම බෑ. පැහියෝ. ත්‍රිපිටකේ දන්නවා, අරක දන්නවා. එහෙම වෙන්නේ කොහොමද? එහෙම නිකන් ඉන්නකොට භාවනා කරන්න එපයි කියලා මම අර ටොරන්ටෝ ගියාට පස්සේ ඒකම වම දකුණ කීයක් කරන්න පුළුවන්ද? වම දකුණ කියලා. ඉතින් ඒකට එක හාමුදුර කෙනෙක් බැනලා තිබුණා. එහෙම ඉතින් වම දකුණ කියනකොට හරියටම වම දකුණ කරන්න පුළුවන් නම් ආමිය කියන ඔක්කොම නිවන් දැකලා තියෙන්න eBay. ඕව බොරු කතා. ඒම වැඩන්නේ. ඒක වෙන්න බෑ කිව්වා. වම කියන වම තියෙනවා දකුණ කියන දකුණ තියෙනවා. ඉතින් ඒම කරලා නිවන් දකින්නවා නම් ආමිය කට්ටිය නිවන් දැකලා තියෙන්න ඕනේ කියලා. ඒ කවුරුත් කරන කමාන්ඩ් එකට ඩිමාන්ඩ් එකට වැඩ කරන එක නෙවෙයි මෙතන තියෙන්නේ. තියෙන තියෙන පියවර Taman දැනගෙන පියවර කීයක් තියන්න පුළුවන්ද? කොහොමදත් ගන්න හුස්ම කීයක් දැන දැන දැක දැක ගන්න පුළුවන්ද? ඒ සඳහා කල යුත්තේ නැත්නම් වායාමයේ වෙලා තියෙන්නේ වෑයම් නොකර සිටීමනේ මෙතන කරන්න තියෙන්නේ. ආයාස නොකර සිටීම. එහෙම තැම්පත් වෙන්න දෙන එක. ඉතින් මේක කෙනෙකුට තව කෙනෙකුට කරලා දෙන්න පුළුවන්. කද්දාකවත් බෑ. පතලා පිං කරලා හිතලා කවදාකවත් කරන්න බෑ. මේක න්‍යාය ධර්මයක් මේ කතා කරන්නේ. ඒ නික්කම ධාතුව කියලා කියන්නේ න්‍යාය ධර්මයක් මේ මම කරන දෙයක් නෙවෙයි. එහෙම පොඩ්ඩක් තැම්පත් වෙන්න දීපන්. එතකොට මණ්ඩි බින්දිනවා. පහු වෙනකොට පහු වෙනකොට ඒක පටන් ගන්නකොට මේක එන්න පටන් අර ගන්නවා. එතකොට තේනවා ඒ ටික කල්ැතුව කරලා තිබ්බොත් ලෙඩ වෙනකොට අපි සූදානම්. වයසට යනකොට අපි සූදානම්. මරණයට යනකොට සූදානම්. ඒක ඒ වෙලාවේදී කරන්න බෑ. ඒ නිසා මම ඔයගොල්ලෝ ගැන නම් කොහොමඩක්වත් විශ්වාසයක් නැහැ. මට ඕන කරලා තියෙන්නේ ඕගොල්ලෝ තමන්ගේ දරුවන්ට පොඩ්ඩක් මේක කියන්න. ඒගොල්ලෝ සමහර විටක ඕගොල්ලන්ට කියලා දෙන්න ඉඩ තියෙනවා. ඒ ඒක බොහොම සාර්ථක ක්‍රමයක් මම දැකලා තියෙන. දරුවට දීපුවම අම්මටත් ඉන්ජෙක්ෂන් එක දුන්නා වගේ. පොඩි කෙල්ලෙකුට අති අතිපාසල ගියාට පස්සේ පොඩි කෙල්ල ගිහිල්ලා කියනවලු අම්මට අවුරුදු 6 අම්මේ මීට පස්සේ මට නම් කවදාකවත් කේන්තියක් නැහැ. මට හොඳට තේරෙනවා කවලු සතියේ ඉනකොට කේන්තිය නැහැ. ඉතින් ඒකෙල්ල කටකාරී ඉඳි ඉතින් අම්මා කට තියා බලන් හිටියට කිව්වලු ඉඳලා එල්ල කවලු අම්මා දන්නවද අපේ මොන්ටිසෝරි ටීචර් කේන්තිය යනවනේ. ඒත් අම්මා ගණන් ගත්තේ නැති. අම්මා ඒවලු දන්නවද ඇයි කියලා. ඉතින් ආයෙ එයාට බබෙක් හම්බෙන්නේ නැහැ. ඒකයි අමාරුව කිව්වා. ඕක බලන්ඩ බබා හම්බෙච්ච ගම ඕක නැති වෙනවා කිව්වා. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා අම්මගේ ඔයාටත් ඉඳලා හෙල කේන්ති යනවා නේද කියලා ඇහුවා. ඉතින් අම්මගේ ඔයාලට බෙක්කම් බෙන්දිනවද කියලා ඇහුවා. අම්මා ඇවිල්ලා කියනවා ධම්මවිහාරි ආමරට මීට පස්සේ සාංශ මොනම දෙයක්වත් කරන්න බෑ මේ ළමයට වීදුරක් කරා වගේ ඔක්කොම පේනවා. මේ අවුරුදු 6 ළමයා. එයාට කේන්ති යන හැටි දැක්කට පස්සේ එයාට හැම කෙනෙකුටම කේන්ති යන හැටි පේනවා. ඊකට මේ ත්‍රිපිටකේ කටපාඩම් කරලා පැවිදි වෙලා සියන්නිකාය රාමඤ්ඤනිකාය මොකක්වත්ම නැහැ. ඒ නිසා මේක මහා ලොකුවට හිතන්න ගත්තොත් අමාරුයි. මේ කතා කරන්නේ මිනිසෙකුට කළ හැක්කක්. මේ කතා කරන්නේ අපි වගේ ඇයට කළ හැක්කා. අන්නේ කරනකොට හරියන ටික විතරක් කතා කරන්න ගත්තොත් ළමයි හරියම දක්ෂයි. ඒ ළමයි හරියටම නිකන් ගිරව් කතා කරනවා වගේ හරියට කාරණා කියනවා. ඒකෙමුත් මේ කතෝලික ළමයි, මුස්ලිම් ළමයි, දෙමළ ළමයි කියන්න පුදුම ආශාවකින් ඉන්නවා කිසිම පැකිලීමක් නැතුව මෙන්න මේමයි වෙන්නේ කියලා. ඉතින් ඒකයි මම කියන්නේ ඕගොල්ලෝ මුණ දිහා බලාගෙන මම කියන්නේ ඕගොල්ලන්ට හරියන්නේ නැහැ. කොහොමඩක්වත් හරියන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා පොඩි එක්කුට කියලා දෙන්න ගියොත් ওই දන්න ටික අන්න ඌ මේක ලස්සනට මූණට කණ්ණාඩි අල්ලලා කියයි අයියෝ ඔහම නෙමෙයි මෙන්න මේමයි මේක කරන්න කියලා පොඩි එකා කියලා දැන්. ඉතින් ඒ නිසා අදරට නින්දයක් නැති වෙන්න ඉඩ තියෙනවා කමන්නේ. ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මේ පුළුවන් තරම් උත්සාහ කරන්න. කරලා මේ දන්න ඩිංගිත් දන්න ඩිංගිත් අවුරුදු 3 ළමේ කුකුලේ තැම්පත් කරලා කියලා දෙන්න එළම තේරුම් ගන්න. ඒක නිසා පුළුවන් නම් මාකට බැනර තරහ වෙන්න එපා. පුළුවන් නම් අවුරුදු 3 ළමයේ මානසිකත්වය හදාගන්න. ඔය පැහිගති පැත්තක තියලා මුදුන වෙන්නේ නැතුව, අක්කා වෙන්නේ නැතුව, අයියා වෙන්නේ නැතුව, ගරු වෙන්නේ නැතුව අවුරුදු 3 ළමයිගේ මානසිකත්වයට ගන්න ඕක බොහෝම සරල දෙයක්. මේ විශාල ගැඹුරු ධර්මයක් මම මේ සීම් කරන්න කියනවා නෙවෙයි. මේ කල හැක්කක් බව පෙන්ලා දෙන්නයි මං හදා. ඉතින් බොහෝ අමාරු වැත්ත කතා කරන්න එපා. හරියන දේ සාර්ථක වෙන හැටි. එහෙම නැත්නම් ඉන්ද්‍රියාණං ඒක රසත්තේන සම්පාදනා කියලා තමන්ගේ ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම එක රස වෙච්ච වෙලාවේ බලන්න අපි අතිමානුෂික ශක්තියකට වැටෙනවා. ඒකට කියනවා පුදුම වීරියක්. ඒ වීරියට කියන්නේ වීරත්වය කියලා. ඒකට වීරිය කියන්නේ ප්‍රඥාව සම්ප්‍රයුක්ත වෙච්ච ගමන් වීරියට තියෙන වීරත්වයක් එනවා ඕනෙම රජයක ඕනෙම රාජ්‍යයක ඕනෙම ජන පන්තියක වීරෙක් වෙච්ච කෙනෙක්ගේ කතාව පොඩ්ඩක් කියවලා බලන්න. ඒගොල්ලෝ මේව හදාගෙන තියෙන්නේ ඔය ධම්මනිසන්ති ආමතුම මේක හදන්න ඉස්සෙල්ලා ගිය සතවර්ෂ හිටපු වීරියෝ 100 දෙනෙක් පිළිබඳව ලියු පොතක් කියවලා තියෙනවා. ඉතින් ඒ ශාන්ති අපත් වුණාට පස්සේ මට හම්බුණා ඒ පොත. ඒ හැම කෙනාම නොදැනුවත් සතිය වඩලා තියෙනවා. ඒ හැම කෙනාම නොදැනුවත් අප්‍රමාද වෙලා තියෙනවා. ඒගොල්ලෝ જાතියකට පෙරමුණ දීලා තියෙනවා. හැම කෙනා ළඟ මේ හැකියාව තියෙනවා. හැම කෙනාම කියනවා බෑ නෑ චරිචුරු ගන්නවා. එතකොට හරියන්නේ නෑ. නෑ බෑ දෙක පැත්තක දාලා මේ ඇති හැකි සංඥාව ඇති හැකි සංඥාව ඇති කිරීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා